ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් සංග්‍රහ කරන්නට ඉච්ච මේ දසුත්තර සූත්‍රයේ හතේ පාඩමයි ඉගෙන ගන්න. ඒ හතේ කරුණු එකතු කරන මේ ප්‍රයත්නයේදී පළවෙනිම අහන ප්‍රශ්නේ තමයි කතමේ සත්ත ධම්මා බහුකාරා. මේ ශාසනයක යෙදී කටයුතු කරන කෙනෙකුට බොහොම උපකාර කරන්නා බහූපකාර කියන වචෙන් තමයි බහුකාරා කියලා මේකේ සඳහන් කරලා තියෙන්නේ. බොහෝ උපකාර කරන ධර්ම හත මොනවද කියන ප්‍රශ්නේ සාරිපුත්‍ර ස්වාමීන් නගන්නේ. ඉතින් ඒකට දෙන සාමූහික උත්තරේ තමයි සත්‍ය ආර්ය ධන. අපේ ශාසනයේ සප්තාර්ය ධන බොහොම ප්‍රසිද්ධයි. ඉතින් එතෙන්ද මේ ප්‍රශ්නේ අහලා හිස්තැනට ඒ කාරණාව ආර්ය ධන කියන කාරණාව ගෙනහැර දක්වනවා. ඉතින් ඒ නිසා අපි මේ වැඩමුළුවේදී උත්සාහ කරන්නේ මේ ශාසනයකදී කටයුතු කරන කෙනෙක් අවස්ථාව ලදලද ආකාරයට ඒ බහූපකාර වන්නා වූ ඒ ආර්ය ධනයන් පිළිබඳව සැලකිලිමත් වෙලා හැකිතාක් පෝසත් වෙන්න උත්සාහ කරන එකයි. මේ සරුවචන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඒ සවැත් නුර ජේතවනාරාමේ වැඩ ඉන්න වෙලාවක ඒ ජේතවනාරාමේ විශේෂම සවැත් නුවර හිටපු ප්‍රසිද්ධ කුෂ්ඨ රෝගියෙක් තමයි ඔය සුපබුද්ධ කුට්ටි කියලා කියන්නේ. ඒකේ ප්‍රසිද්ධ කතාවක් ධම්මපදයේ තියෙන. ඒ කුෂ්ඨ රෝගියාගේ මුළු ඇඟ මුළු අස්සන් කුෂ්ඨ රෝගයක් තියෙනවා. උත් ඒක නිසා නිතරම ආගිරි ගගා එහා පැත්ත මෙහා පැත්ත පෙරලි පෙරලි ඉන්නේ. මිනිහට කිසිම වෙලාවක ස්පාසුවක් නැහැ. ඉතින් ඒක නිසා මේ වගේ වෙලාවක මිනිස්සයා යම් වීදියකට આવොත් මිනිස්සු කීයක් හරි දීලා විනයා එලව ගන්නවා එතනේ මොකද රෑ 30 කෑ ගන්න. රෑ 30 කේන්ද්‍රී ගන්න. මිනිස්සුන්ට බුදියන්න දෙන්න නිසා සුපබුද්ධ කියලා නමක් දාගෙන තිබුණා. ඉතින් මේ මනුස්සයාට මිනිස්සු සලකන්නේ ආදරයට නෙවෙයි එලවන්න. ඉතින් ඒ නිසා මේ මනුස්සයා දාන්නවා ඒක මම සමාජයට මහා කරදරයක් කියලා. දවසක් සරුවචනාංශේ මේ මනුස්සයා දවසක් සවැත් තුන ඉඳලා ජේතවනාරාමේ වැටපත්තට හැරිලා ඔහේ ඉතින් හිකා කකා යනකොට ජේතවනාරාමේදී මේ වගේ විශාල පිරිසක් ඉඳගෙන බණ අහන සිද්ධියක්. එදි මේ මිනිසයා එතෙන් කිට්ටු කරනවා. එයා හිතනවා එතන දන්තලක් වෙන්න ඇති කියලා. කීලා බලනකොට බොහෝම කට්ටිය ගෞරවයෙන් වාඩි වෙලා බණ අහමින් ඉන්නවා. එක්කෙනෙක් දේශනා කරනවා මෙයා මොකක්වත් දන්නේ නැහැ. මේ මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැහැ. ඊට පස්සේ මිනිස්සුත් කරන්නේ සෙනකට කරදර වෙන්නේ නැති වෙන්න පිරිස කෙලවර වාඩි වෙනවා. වාඩි වෙලා බණ අහනවා. බණ අහනකොට ਸਰවචන්හන්සේ පිරිසගේ හිත බලනවා මේ කී දෙනෙක් මේ කියන බණට අහුම්කන් දීගෙන ඉන්නවද කී දෙනෙක් ඒවල් දොරවල් ගැන හිතනවද කී දෙනෙක් එක එක දේවල් හිතේ හිතා ඉන්නවද කියලා බලනකොට දැක්කා මේ ඉස්සරහින් වාඩිලා ඉන්න බොහෝ පිරිස් හිත සතියෙන් නෙවෙයි ගත කරන්නේ. ඒගොල්ලෝ අන්‍ය විහිතව ගත කරන්නේ. මේ දැන් ඇවිල්ලා වාඩි වෙච්ච අර හිඟන්නා සුපබුද්ධ කුට්ටියා කුෂ්ඨ රෝගියා හොඳට කන දීගෙන ආගෙන ඉන්න. පස්සේ සරුවචනාංශේ මේ මිනිස්යාටම ගැළපෙන විදිහට මේ ශ්‍රද්ධාව ඇති වෙන විදිහට සීලය ඇති වෙන විදිහට ධර්ම දේශනා කරුවට පස්සේ ඒ මිනිස්යාට තේරුණා මොකද්ද වුණා. මේ ආගෙන ඉනකොට හොඳටම මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේදී ඒ කොණ්ඩඤ්ඤ තාපසයට වෙච්ච දේ වුණා. ඊට පස්සේ මිනිස්යා ඔක්කොම සෙනග යනකම් ඉඳලා කුෂ්ඨ රෝගියානි සෙනඟට එන්න බෑ. විල වැඳලා කිව්වා ස්වාමීන් වහන්සේ හරි පුදුමයි. ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනාව ඒක මේ මුණින් නමලා තිබුණු දෙයක් උඩ පැත්ත හැරෙවෝ වගේ. පාර දැන්න තියෙන මිනිස්සේ කැලේක අතරංගලා පාර හොයන මිනිසෙකුට අත දික් කළා මෙන්න මේ පැත්තට යන්න කිව්වා වගේ අන්ධකාරයේ අතක ගහිට මට පහනක් පත්තු කරා වගේ කියලා මම අමුතු විදියට ਸਰවචනාංශ ස්තුති කරලා මේ මිනිස්සය යනවා. මේ සංඝයා බලانے හිටියා මේ පස්සේම ඇවිල්ලා වාඩි වෙච්ච මේ මිනිස්සයාට බුදුමහාකාර බුදුහාජාන වහන්සේ කෙරෙහි මුදිතාවක් ගෞරවයක් පහළ වෙලා ප්‍රකාශ කරන්න හැටි. ඊට පස්සේ ටිකක් දුර යනකොට මේ සුපබුදු කුටියට ඇත්තටම සිද්ධ වෙච්ච වෙනස බලන්ඩ සක්‍ර දෙවියන්ද ඇවිල්ලා සුපබුද්ධ කුට්ටියට මතක් කරාලු මේ උඹ දැන් කියන්න කැමති නම් මේ බුදුන් ඇත්ත බුදුන් නෙවෙයි කියලා ඔබ කියන්න කැමති නම් මේ ධර්මයේ නියම සද්ධර්මයේ නෙවෙයි කියලා ඔබ කියන්න කැමති නම් මේ සංඝයා නියම සංඝයා නෙවෙයි කියලා මම වහාම ඔබ කුෂ්ඨ රෝගේ සනීප කරනවා එහෙම නැත්නම් ඔබට අවශ්‍ය ඕන දෙයක් ලබා දෙනවායි කියලා. ඒතර කුෂ්ඨ සුපබුද්ධ කුට්ටිය අවලු උඹ කවුද කියලා. ඉතින් එහෙම අහනකොට සක්‍ර දෙවිඳුන්ට කරගන්න දෙයක් නැසෝ මම කිව්වලු මම තමයි මේ දෙදෙව්ලෝට අධිපති සක්‍ර දෙවිඳු ඊටවස්කවලු උඹ කියා කවුරු කෙවත් මට බුදුරජාණන් වහන්සේකට ඇතිවෙච්ච මේ ශ්‍රද්ධාව ඔය මොනව දුන්නත් නැති කරන්න බෑ ඒක නොසැලෙන ශ්‍රද්ධාවක් ඇවිල්ලා තියෙන කියලා මගේ මුකුත් අහගන්න නැතුව ඵලයන් කියන එක කියලා තියෙනවා සක්‍ර දෙවිඳුන්ට බය වෙලා මොකද මේ සුපබුද්ධ කුට්ටි ඒ වෙනකොට ඉඳලා තියෙන්නේ සෝවාන් මාර්ගය ලැබලා ගිහිල්ලා සරුවචාන්සිට මතක් කරලා තියෙනවා මම මේ මනුස්සය පරීක්ෂා කරන්න මෙහෙම කරා. පුදුම තෙදකින් කතා කරේ මට හිඟන ගතියක් මොකක්වත් තිබුණ නැහැ කියලා. ඒ හිටත් පස්සෙත් සරුවචන්සේ සඳහන් කරන තියෙනවා සුපබුදු කුටි මෙතෙන් ආවේ දලිද්දෙක්. දලිත කියන්නේ දිලින්දෙක් කියලා අපි වචන තියෙනවා. නමුත් යනකොට අදලිද්දෙක්. එයා සත්ත ආර්ය ධනෙන් ආඩ්‍ය වෙලා ගියේ. ඒ ධර්මයේ වැටුණාට පස්සේ කෙනෙකුට ඒ සිදුවෙන සත්ත ආර්ය ධනෙට උරුම ලැබුණාට පස්සේ පුදුමාකාර තෙදක් එනවා. කවදාකවත් කටක් හොල්ලලා මේ සරුවචනanse නෙවෙයි කියලා කවුරු මොන જાති දුන්නත් මොන පොරොන්දුව දුන්නත් කරන්නේ මේ සද්ධර්මයේ මේක නෙවෙයි කියලා එයාට මොන જાති ලාභ සත්කාර දුන්නත් ඒක කරන්නේ මේ සංඝයා සංඝයා නෙවෙයි කියලා කරන්නේ ඒ ධර්මතම ශ්‍රද්ධාවක් ඇති වෙනවා ඊට පස්සේම දෙන ඕන කෙනෙකුට අහන්න පුළුවන් තමුසේ කවුද කියලා. මොනවාද මේ කතා කරන්න කියලා. ඒකට මේ පුද්ගලයාට ඇත්ත නොකිය ඉන්නත් බෑ. ඒක නිසා අපේ මේ තියෙන සප්තාර්ය ධනයේට තියෙන දිලිඳුකම කොයි වෙලාවෙ නැති වෙනවද කියන්නේ. හැබැයි හුඟක් වෙලා තියෙන හුඟ දෙනෙක් එහෙම මේ සුපබුද්ධ කුටිට හේමුණාට අපිට වෙන්නේ නැහැ කියලා මහ විශාල හරස්කඩක් බීතිකාවක් ඇති කරගෙන තමන් කෙරෙහි අව탁සීරුවක් ඇති කර ගන්නවා. විශේෂයෙන්ම තමන්ගේ මේ ප්‍රතිපදා කෙරේ සද්ධාව නැහැ. ඒක හොඳට පේනවා. භාවනා විදියුණුවක් එන්න මොන ලකුණක් පහළ වුණත් ඒක සැක කරනවා. ඉදිරියට යනවා දකින්නකොටම ඒක අඳුනගන්නේ මේ භාවනාවේ ඉදිරියක් ප්‍රතිපදාවේ දියුණුවක් කෙලෙස් අඩුවීමක් සතියේ දියුණුවක් ඒක අඳුර ගන්නව වෙනුවට අපි සාමාන්‍ය ලෝක උපමාන වලින් මේක ප්‍රමාණ කරන්න හදනවා. එහෙම නැත්නම් තර්කණය කරන්න හදනවා. ආකාර පරිවිතක් වලට දානවා. එහෙම නැත්නම් නානාවිද ණය ක්‍රම වලට දාලා අර දන්නේ නැති නිසා ඒක ප්‍රතික්ෂේප කරනවා. සද්ධාව ඇති වුණා නම් එයාට හොඳට තේරෙනවා මේ ප්‍රතිපදාව යනකොට තමන්ගේ හිතේ තියෙන ආතතිය අඩු වෙනවා. තමන්ගේ හිතේ තියෙන දිකිඩියාව, සැකය දුරු වෙනවා. නොසලෙන සද්ධාාවක් ඇති වෙනවා. මේක මට ඕන වෙලාවක වර්තමාන මොහොතේ හිත ගන්න පුළුවන්. ඒක කවුද නැති කරන්නේ? ඒක මොකකින්වත් හෙට්ටු කරන්න පුළුවන් එකක් නෙවෙයි. වර්තමාන මොහොතට ගියා නම් වර්තමාන මොහොතේ ඉන්න බව දන්නවනම් ඒ ඇති වෙන සද්ධාව දෙවියෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් මාරයෙකුටවත් අන්‍යාගමිකයටවත් කඩන්න බෑ. ඒක නැති කෙනා ඉතින් මඩේ හිටපු ඉන්න වගේ හැමදේම කරන්නේ සැකේ. හැමදේම කරන්නේ දෙගිඩියා හිතකින් වික්ෂිප්ත මනසකින් විපිලි විපටිසාර මනසකින් අවුල් වෙච්ච මනසකින් ඉතින් මේ මනුස්සයාට ආය වෙනමම අපායක් ඕනේ පොළොවේ යට පොළොව උඩම ජීවත් වෙන්නේ බුදුමාකාර දෙකට කපපු පණුවෙක් වගේ ගොඩ දාපු මාළුවෙක් වගේ ඉතින් ඒ මොකක්වත් නිසා නෙවෙයි ඔය කියන ශ්‍රද්ධාව නිසා ඉතින් ඒ ශ්‍රද්ධාව අපි ඉගෙන ගත්ත විදිහට පසාද සද්ධාව හෝ කෙනෙකුට තියෙනවා නම් ඒ කෙනා ශ්‍රද්ධාව තියෙන කෙනා පිළිගන්නවා හොඳ දේ කිරුවොත් හොඳ ලැබෙනවා නරක දේ කිරුවොත් නරක ලැබෙනවා. එහෙම කෙනෙකුට විතරයි ශික්ෂාවකට යන්න පුළුවන්. නැත්තම් ශික්ෂාව කියලා කියන්නේ දැන දැන නීති පද්ධතියක් පටවා ගැනීමක් කියලා නෝන්ජල්කමක් කියලා සමාජයේ පසුගාමී වැඩක් කියලා ශ්‍රද්ධාව නැති කෙනා ඒ සිල් රකින්නන් කෙරෙහි දොස් දකිනවා. සිල්පදත් විවේචනය කරනවා. ඇත්තටම එයාට සිල්පද රකින්න උනත් බෑ. මොකද හේතු ගන්නට තේරෙන්නේ නැහැ. ශ්‍රද්ධාව නැති නිසා. ඉතින් යම් කිසි කෙනෙක් ශ්‍රද්ධාව තියෙනවනම් එයා තේරුම් ගන්න මේ පුළුවන්කම තිබුණාට ඊලන්දාරිකම තිබුණාට උඩපණින්න ගියොත් ඒකෙන් පසු විපාක එනකොට බේරන්න බැරි වෙනවා කියලා. කරන කටට පව් කරන කලට පව් මීරිය මීෂේ විඳින කලට දුක් දැඩි වේ ගිනිසේ කියලා යම් ප්‍රමාණයකට ਉਹ වැටෙන්නේ සද්ධාව තියෙන කෙනා. ඉතින් සද්ධාව මේ මතු පිටින් තියෙන සද්ධාව තමයි පසාද සද්ධාව තමයි අමූලික සද්ධාව තමයි අපි එකේ විදිහට කුසල ඡන්දයක් පාටපත් වෙන්නේ මේ සද්ධා නිකන් තියානින්දලා බෑ. ඒක සිල් රකින්න මට්ටමට ගන්න ඕනේ. ඒ නැත්නම් සීල ශික්ෂාවට ආයෝජනය කරන්න. ඒ ආයෝජනය කරනකොට ඒකට අපි කියන්නේ සීලයේ සඳහා වෙන කුසල ඡන්දය කියලා. එතකොට කාම ඡන්දේ අතාරින්න දෙකටම මුල් වෙන්නේ ඡන්දේ කාම ඡන්දේ හෝ කුසල ඡන්දය විශේෂණ පදේ වෙනසක් ඇති වෙනවා කාම ඡන්දේ ඒකාන්තෙම කාම ගුණයන්ට අදිනවා කුසල ඡන්දේ කියන එක හොඳට තේරුම් ගත්තොත් අච්චරම අකුසල් නොවන දෙයට ඇදෙන 100ක් කුසලයට ඇදෙන්න අපිට බෑ සියලු සියක් පිරිසුත්තන්ට යන්න බෑ. අච්චරම කුසල් නැති තැනට අනේකට අපි කියනවා අච්චරම අකුසල් නැති එකට අනේකට කියනවා කුසලයේ කියලා. මේක තමයි අපිට අඳුර ගන්න බැරි අපි සාපේක්ෂව සලකන්නේ අපි දෙනවා කෙලින්ම මේ අකුසලේ ඉඳලා කෙලින්ම කුසලයට යන්න පුළුවන් මේ කියලා. යන්න පුළුවන් ටිකෙන් ටික. ඒ නිසා කාමච්ඡන්දේ ඉඳලා කුසල ඡන්දෙට ගියාට පස්සේ ඒ කෙනා තාමත් කැමැත්තක් ඇති කරගන්නවා. මම සීලයක් සමාදන් වෙන්න කැමැත්තක් ඇති කරගන්නවා. සීලය අදි සීලයක් කරන්න කැමැත්තක් ඇති කරගන්නවා. සම්ප්‍රඥා සමාධි භාවනාවක් ඇති කරන්න කැමැත්තක් ඇති කරන එක අදි ප්‍රඥාවක් අදි චිත්ත භාවනාවක් කරගන්න අදි ප්‍රඥා භාවනා කරන්න කැමැත්තක් ඇති කරන. අන්න ඒ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ගොරෝසු ගොරෝසු කෙලෙස් අතෑරලා සියුම් සියුම් කෙලෙස් වලට යනකොට ඒකෙදි සියුම් කෙලෙස් වලට ආසාවෙන් ගොරෝසු කෙලෙස් අතහැරීම දෙකම කෙලෙස්මයි. ගොරෝසු කෙලෙසයක් අතහැරීම සඳහා සියුම් කෙලෙසයක් අල්ලනවා කිව්වහම ඒක සදාචාරවාදියාට තේරුම් ගන්න අමාරුයි. සදාචාරවාදී හිතනවා කෙලෙස් සියල්ලම නැති දේ අල්ලලා තමයි කෙලෙස් අතරින්නේ කියලා. එහෙම දෙයක් මේ ලෝකේ නැහැ. අපිට තියෙන ගොරෝසු කෙලෙස් අතහැරලා ඒ විනෝඩ සියුම් කෙලෙසයක් අල්ලන්න. ඒ කෙලෙසේ අතහරින්න ඊටවෙල් සියුම් කෙලෙසයක් අල්ලන්න ඕනේ. ඒ සියුම් කෙලෙසේ අතහරින්න තවත් සියුම් කර කර සියුම් කර කර යනකොට අන්තිමට කෙලෙස් නැත්ැනකට යන්න පුළුවන්. ඉතින් මේ සාපේක්ෂතාවාදයේ දන්නේ නැත්නම් කාමච්ඡන්දියත් රාගයක්ද කියලා දවස් ප්‍රශ්නයක් අහලා තිබුණ දවල් කාමච්ඡන්දය රාගයක් තමයි. කාමච්ඡන්දයකට කුසලච්ඡන්දය ගත්තත් රාගයක් තමයි. කුසලච්ඡන්දයදී අපි ගන්න අච්චරම ගොරෝසු නැති අකුසලයක් අල්ලගන්න. එතකොට ගොරෝසු අකුසලෙ ප්‍රතිස්ථාපනය වෙනවා. ඊට පස්සේ සියුම් අල්ලගත්ත සියුම් අකුසලේ ඊටත් වැඩිය සියුම් දෙකකින් ප්‍රතිස්ථාපනය කරනවා. කරගෙන කරගෙන කරගෙන යනකොට Taman ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඉදිරියට යනවා. ඒ නිසා මේ ඡන්දය තමයි හැම දෙයකම මුල් වෙන්නේ ඡන්ද මූලකා සබ්බේ ධම්මා කියලා සරුවත් chance සඳහන් කරනවා. ඒ නිසා කෙනෙක් තීරුම් ගන්න ඕනේ තමන්ගේ කුසල් ප්‍රමාණය කොච්චරද කියලා. සමහරවිට අකුසල් ප්‍රමාණය කොච්චරද කියලා දැනගෙන ඊට වැඩි අකුසලයකින් හිත පුරව ගන්න පුළුවන් නම් ඒක පිනක්. මේක නැවතත් කියනවා දැඩි අකුසල් කර කර ඉන්න කෙනෙක් ඊට වැඩිය අඩු අකුසලයකින් හිත පුරව ගන්න පුළුවන් ඒක පිනක් කුසලතාවය ඊටත් වැඩිය සියුම් අකුසලයකින් කුස හිත පුරවගෙන අර මධ්‍යස්ථ ප්‍රමාණයේ අකුසලයෙන් තයින් ගන්න පුළුවන් ඒකට කුසලතාවය ඉතින් මේක තමයි සරුවචන අපිට ප්‍රතිපදා කියන වචනෙන් පෙන්ලා දීලා තියෙන්නේ කෙසේ නමුත් ඒ සද්ධාවන්තයෙකුට විතරයි ශික්ෂාවක් කරන්න පුළුවන් එහෙම නැති කෙනෙකුට හිතෙන්නේ ශික්ෂාව කියලා කියන්නේ විහිං තමන් අනවශ්‍ය නීති පද්ධතියක් ඇති කරගන්නවා. ඒක නිසා තරුණ පිරිස් කොහොමඩක්වත් කැමති නැහැ මේ අහක තියෙන සිල්පද ඇඟට දාගන්න. ඒකමයි මේ විද්‍යාවෙන් කරන්නේ. විද්‍යාවක් ඉගෙන ගන්න කිසිම සද්ධාාවක් අවශ්‍ය නැහැ. ආගමක් ඉගෙන ගන්න, හොඳ වැඩක් ඉගෙන ගන්න, කර්මේශා කර්මවල ඉගෙන ගන්න සද්ධාව අවශ්‍ය වුණාට අද තියෙන තාක්ෂණයට අද තියෙන විද්‍යාව ඉගෙන ගන්න කිසිම ශ්‍රද්ධාවක් අවශ්‍ය නැහැ. ඒක නිසා ඒක විලිලැජ්ජ නැති වැඩක් කියලා කියන්නේ. සමස්තයක් වශයෙන් බලනකොට තාක්ෂණයේ එහෙම නැත්නම් ඔය කියන නවීන විද්‍යාවේ බයලජ්ජා දෙකම නැහැ. බයලජ්ජා දෙක තියෙන කිසිම කෙනෙකුට ඉස්සරහට යන්නත් බෑ. ඒක නිසා විද්‍යාවෙන් ඉදිරියට යන්න යන්න මේ මිනිස්සයා අන්තිමට Tamanටම අහිමි කර වූ සමාජයට අහිමි කර වූ පරිසරයට අහිමි කර වූ තත්වයකටපත් වෙනවා. ඒ මොකද මිච්ඡා සංකප්ප ගෝචරා වැරදි සංකල්පයක ගත කරන්නේ. ඉතින් සා මේ සද්ධාව මෝඩ බව පෙනුනට එහෙම නැත්නම් කියනවනම් ප්‍රසාද සද්ධාාවක් අමූලික බවක් පෙනුනට ඒක විතරමයි සද්ධාව තියෙන කෙනෙකුට විතරමයි ශික්ෂාවක් සීලයක් පිළිබඳව හිත නමා ගන්න පුළුවන්. අනික කෙනට ඇත්තටම දැකලා තියෙනවා මම ඒ ඇත්තෝ චරිත වාසයෙන්ම සද්ධා වෙච්චර නැහැ. ඒ නිසා යැත්තන සීලයක් රකින්න ඕන වුණත් චින්තනෙමුත් බෑ, වචනෙමුත් බෑ, ක්‍රියාවලුත් බෑ. සමහර වෙලාවට මන්ත්‍රවිය වලට ඇබ්බැහි වෙලා, මත් කුඩු වලට ඇබ්බැහි වෙලා එයාට ඕනේ ඇත්තට මේක නතර කරගන්න. නතර කරගන්න බෑ. ඒ දන්න හොඳට මේක අකාලේ මැරෙන බව. දන්න හොඳටම අහිමි කරපුවා නතර කරගන්න බෑ. ඉතින් ඒ ඇත්තන්ට අපි සාමාන්‍ය වෛර කරනවා මේ මිනිස්සු සමාජ විරෝධී කියලා. නමුත් ඇත්තටම අහිංසකයි. ඒ නිසා බටහිර ලෝකයේ ඒ නන්කෝ මේ ඇල්කොහොලික් ඇනොනිමස් කියලා ඒ ඇත්තන්ට අනුකම්පා කරනවා. ඒ ඇත්තන්ට මත්පැනින් අයින් වෙන්න ඕනේ ක්‍රම දන්නේ නැහැ. ඒ ඇත්තන් සද්ධාව නැහැ. ඉතින් ඒගොල්ලන්ට වෙනම අනුකම්පා කරන ක්‍රම ඒ කුඩු මේ මේ මොනවාද මේ මත් ද්‍රව්‍ය පාවිච්චි කරන අයට එකම ඉන්ජෙක්ෂන් ටියුබ් මේ කට්ට දෙන්නේ පාවිච්චි කරනකොට ඉන්ජෙක්ෂන් කටුව නිකන් දෙනවා. මෙන්න කරන්න දෙයක් නෑ. ඒක ලියවල හැම ඇසිකිලියකම තියෙනවා. ආ කියන්නේ ඉන්ජෙක්ෂන් කටු කෙනත් මේකේ දාන්නයි කියලා. ඒක හරියට නිකන් පයිනරි ලොන්ට ඉනිමක් බඳිනවා වගේ. මොකද ඒ කට්ටියට සද්ධාාවක් නෑ. ඒ නිසා ඒකට කරන්න දෙයක් නෑ. බෝ වෙනවට වැඩිය හොඳයි ඉදිකටු මේ ඉන්ජෙක්ෂන් කටු නිකන් දෙන්නේ. ඒක අපේ රටවල වල මම දන්නේ තාම ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් ඒ නිසා මේ ශ්‍රද්ධාව නැති වුණාට පස්සේ ඒක නිකන් රටවුණු කැලලක් වගේ නමන්න බෑ ටක් ගාලා අල්ලනකොට කඩලා යනවා. සද්ධාව තියෙනවනම් ඒ කිනාට ශීලයක් හට ගන්න තියෙනවා. ඒ නිසා මේ සත්‍ය ආර්ය ධන දිහා බලනකොට මේ එක එකක් එකිනෙකට ධර්ම પરම්පරාවක ස්වරූපිකුත් තියෙනවා. යම් කිසි කෙනෙක් ළඟ සද්ධාව තියෙනවා විතරයි ඒ කෙනාට තමන් හික්මීමකට ලක් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙම නැති ඇත්ත පහත් කරලා සලකන්නත් එපා. මොකද ඒගොල්ලන්ගේ මුලින්ම ඥානගතවම මේ ශ්‍රද්ධාව නැහැ. ඒ ඇත්තෝ අල්ලගන්න පුළුවන්. ඒගොල්ලෝ බටේර චින්තනයට කැමති, විද්‍යාවට කැමති. මොකද ඒකට ශ්‍රද්ධාව ඕනේ නැහැ. ඒකට ඕන කරලා තියෙන්නේ පාඩම් පද්ධතියට ගිහිල්ලා විෂය ඉගෙන ගන්න එක විතරයි. ඉතින් ඒ නිසා විද්‍යාව ඉන්දියාවට සහ ලංකාවට ආවට පස්සේ මේක මේ සද්ධා සහිත සංස්කෘතියකට දුන්නට පස්සේ විද්‍යාව 아무තු තත්යකටපත් වුණා. ඉන්දියානු විද්‍යාඥයා සහ ලංකාවේ විද්‍යාඥයා උත්සාහ කරනවා මේ සද්ධාවත් සහිතව මේ විද්‍යාව ඉගෙන ගන්න. ඉතින් ඒගොල්ලෝ සඳුදා උදේ ඉඳලා සිකුරාදා හැන්ද වෙනකම් විද්‍යාඥයෝ. සෙනසුරාටයි ඉරදටයි බෞද්ධ වෙනව නැත්නම් Hindu වෙනව පල්ලි යනවා කෝවිල යනවා. මොකද ගෙදර ගියාට පස්සේ ওই විද්‍යාව කරන්න බෑනේ. ඉතින් ඒ නිසාම අමුරු දෙබිඩි සරසගත වෙලා තියෙන්නේ. ඒ නිසා විද්‍යාව පිළිබඳව නව තාක්ෂණය පිළිබඳ ඉන්දියානු පොත් කියවුවොත් ලංකාවේ පොත් කියවුවොත් නව තාක්ෂණය පිළිබඳ බටහිර ලියන පොත් වලට හුඟක් වෙනස්. ඉදිරිපත් කරන්නෙම මේ මේ පරණ රාමුව හරහා. ඒක නිසා අපේ මේ රටවල ලියන පොත් කවදාකවත් Nobel Prize ලැබෙන්නේ අපට. මැග්සේසේ සම්මාන හම්බ වෙන්නේ නැහැ. මොකද අර කට්ටිය ලියන්නෙම කිසිම බයලජ්ජාවක් නැසෝ ඒක සුද්ධම කුණු හර්පේ. අපිට ඩිංගිත්තක් බයලජ්ජාව දැම්මට පස්සේ සුද්ධට මිලෝ જાතියෙන් තේරෙන්නේ ඒ පිටරටක හැදිච්ච නෑම්බියදියා බලලා උගන්නන්නේම ගියොත් එහෙම හොඳලාට සීල කියන එක හොම්බකට රිවර්ට් වෙන්න ගහයි. මොනම තාලෙවත් තේරෙන්නේ නැහැ. අපි උන්ටත් ඒක විලිසංගේ නැති බව හැබැයි උන්ට බෑ කියනකොට තේරෙනවනේ. මෙහෙම එකක් තියෙනවනේ අත්තමල මුත්තමල දැකලා තියෙනවනේ. පිටරටක හිතා ගන්නවත් බෑ. නිකන් අපි ම්ලේච්චයි වගේ. අපි මේවා කියන්නේ කියලා ම්ලේච්ච වෙනවා වගේ. ඉතින් මේක අපිට වැරදියට දකින්න පුළුවන් හොඳට දකින්න පුළුවන්. කෙසේ නමුත් මේ ශද්ධාව තියෙන කෙනාට විතරයි මේ සීලයක් රැක ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ඒ සීලය තමයි ඔය බුරුම වගේ රටවල උගන්වන්නේ ශිෂ්ටාචාරය කියන්නේ. මිනිසෙක් සීලේ නැත්තම් අශිෂ්ටයි. අශික්ෂිතයි. ඒක නිසා බටහිර ලෝකයේ නිකන් සාමාන්‍ය දැකලා කියත හැකි අශික්ෂිතයි. කිසිම සීලයක් නැහැ. හැබැයි අම්මා බොත්තම තදකල පමණින් සියල්ල ලැබෙන පුදුම සුරපුරක් එතන තියෙන්නේ. ඉතින් නිසා අපි මේ පැත්තේ සීලක ඉඳගෙන කට දිව කරන දිව දික් කරන බලන අනේ ලබන ආත්මේ මේ ආත්මේ පිටරට යන්න බැරි නම් ලබන ආත්මේ බටහිර අම්මා කෙනෙක්ගේ බඩේ උපදින්න ලැබේවා මේ සියලු පින් කරලා මොකද එතකොට හිටගෙන දිවි ලෝකේ මැව්වා වගේ වීසා වුණෙත් නැහැ කෙලින්ම ගිහිල්ලා යන්න තියෙනවනම් දැන් අපි මේ මවාගෙන යන චිත්‍රය එතන තමයි මැවිලා තියෙන්නේ පොඩි ළමයින්ට අවශ්‍ය වෙලා තියෙන්නේ ඒ ඒ බටහිර தત્ත්වයේ ඉතින් ඒක අපි අගේ කරන්නේ ඒක අම්මලා තාත්තලාත් ලොකු නම්බුවක් දැන් අම්මා මැරිච්චාම මරණ දැන්වීමට දාන්න පුළුවන් නම් පළවෙනි දුව මෙහෙමයි එංගලන්තේ. දෙවෙනි දුව මෙහෙමයි ඇමරිකාවේ. තුන්වෙනි දුව මෙහෙමයි ජපානයේ. කියලා දාන්න පුළුවන් නම් මරණ දැන්වීමේ අම්මා අම්මා ගෙලින්ම දිවි ලෝකේ ගියත් නොගිය ප්‍රශ්නයක් නැහැ. දිගටම දාලා තියෙන්නේ මේ ආයෙ අර රටේ මේ රටේ මේ රටේ ඒක නැත්තම් නම ලියලත් වැඩක් නැහැ. ඒ ඥානන්ද සාංශය මතක් කරනවා. අනාථ පිටික සිටුතුමා නැති වෙච්ච වෙලාවේ ඒකේ සඳහන් කරණ තියෙන්නේ මහා සුබද්‍රාව සෝවාන්. චූල සුබද්‍රාව සෝවාන්. සුමනා අනාගාමි. චූල කාල සෝවාන්. ඔක්කොම දාන්න තියෙන්නේ ඒක එකන ලැබු මාර්ග නායසන. දැන් කාලේ පේන තියෙන්නේ ඇමරිකාවද එංගලන්තෙද රුසියාවද කියලා දාන එක තමයි තියෙන්නේ. ඒ තරමටම අපි මේ අපේ සද්ධාවේ පිරිහිච්ච බව ඒ නව රැල්ල දිහා බලනකොට විලි සංගයක්ම නැහැ. රෙදි නැහැ. ලැජ්ජිතයි. නමුත් ඒක නෙවෙයි ප්‍රශ්නේ. ඒක නෙවෙයි ඕන කරලා තියෙන්නේ කැපිපේන්න ඕන වෙච්චාම. ඉතින් මේකෙදි මේ සීලයට වෙන අව කැපීම නැත්තම් සීලයට වෙන අව탁සේරුව මහ පොළොව උසුලන්නේ නැත්තම්. මහ පොළොවෙත් ඒ කාලගුණික වෙනස්කම් ඇති වෙලා තියෙනවා. මොකද මේ ශ්‍රද්ධාවේ පටන් මේක අඩු වෙලා තියෙනවා. හැබැයි මේක මගේ ජීවිතේ මම දැකපු දේ තමයි ඒ කොච්චර ශ්‍රද්ධාව නැති කොච්චර කටයුතු කරත් ශීලෙ නැතුව කොච්චර කටයුතු කරත් යම් දවසක Tamanට අවශ්‍යතාවයක් තියෙනවා නම් මේක ධානයක් බව තේරුම් ගන්න එදා ඉඳලා ශ්‍රද්ධාව ඇති කරන්න කිසිම බාධාවකුත් නැහැ. එදා ඉඳලා සීලවන්ත වෙන්න කිසිම බාධාවක් නැහැ. ඒකත් සර්වචනන්සේගේ තියෙන සුවිශේෂී ඉගැන්වීමක් ආරම්භක ශේෂේ මොකක් වුණත් ශ්‍රද්ධාව ඇති කරන්න ඕන ඇති කරගන්න පුළුවන්. ඒ වගේම සීලය අවශ්‍ය නම් ඇති කරගන්න ඕන නම් ඇති කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි මම මෙතෙක්කල් ශ්‍රද්ධාව නැතුව උනායි මම වෙන ආගමක කෙනෙක් මේ බුද්ධ ධර්මයට ආවේ ළඟකේ කියලා කිසිම බලපෑමක් ඒකේ ඇත්තේ නැහැ. ධර්ම අවබෝධයට. ඒ වගේම මම මෙතෙක්කල් මෙච්චර දුස්සීලව හිටියයි කියලා කවදා හෝ සීලයට ආවනම් ආපු දවසේ ඉඳලා ඒකේ ආනිසංස ලැබෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේවා ප්‍රමාණ කරලා නැත්නම් සාපේක්ෂව වටහා ගැනීම ඉතාමත්ම වැදගත්. ඒ නිසා අපිට භාවනා කරනකොට මේ ආර්ය ධනයක් වශයෙන් තියෙන සීලය හරි පැත්තට ගියොත් අර කුසල ඡන්දේ කාම ඡන්දේ කිව්වා වගේ සීලබ්බත පරාමාස සහ සම්මා සීල කියලා දෙකට වැටෙනවා. යම් වෙලාවක සීලය හරි පැත්තට වැටුනොත් ඒක සීල ශික්ෂාව නැත්තම් සම්‍යක් සීලේ බාටපත් වෙනවා. යම් වෙලාවක සීලේ වම් අතින් අල්ලන්න ගියොත් ඒක සීලබ්බත පරාමාස වෙනවා. නూరుට අල්ලගත්ත සීලයක් බාටපත් වෙනවා. ඒ නూరుට අල්ලගත්ත සීලේ බොහෝ විට අත්කිලමතාණිය වගේට යම් වෙනවා. ඒ වගේම තමන් සීලේ නිසා හරි දැඩි පීඩාවක් ලක් ඒ පීඩාව නිසා එයා භාවනා කරන්න ගියා සතිය පිටවන්න ගියත් නුරුස්නා ගණයක් නිතරම හිතට එන්න පටන් ගන්නවා. මම මගේ தත්ත්වෙ මදි. එහෙම නැත්නම් මම බලාපොරොත්තු වෙද්දී ඉෂ්ට උනේ නැහැ කියලා ඒ සීලෙ පිළිබඳ වර්ධවගත්ත කෙනා භාවනා කරනකොට විශේෂයෙන්ම ඒ නුරුස්නා ගති හරියට එන්න පටන් ගන්නවා. ඒ වගේම Tamanට Taman දෙස් දී ගන්න පටන් ගන්නවා. Tamanගේ මට මේ හම්බෙච්ච අවස්ථාවේ නැත්තම් ප්‍රස්තාවේ ඇතිවෙන්න වැඩ කරගන්න බැරි වුණා කියලා අත්තානුවාද බය කියලත් මේකට කියනවා. එහෙම නැත්නම් මට සිල් රකින්න බැරි අරයා නිසයි කියලා, වැස්ස නිසයි කියලා, ආණ්ඩුව නිසයි කියලා අනුන්ගේ දොස් දකින්න ගතියේනවා. එහෙම නැත්නම් හිතනවා අපි ඉපදුනේ අබුද්දස කාලේ. එහෙනම් මේ ඊශ්වර වින්සතිය නැත්නම් බ්‍රහ්ම වින්සතිය ඒ නිසා අපිට සිල් රැක ගන්න බෑ. ඒ නිසා අපි මෛත්‍රී බුද්ධ ශාසනයනකම් ඊගාවාත්මයට යන්න ඕන කියලා පුදුමාකාර විදියට මේ ශීලයේ පිළිබඳව වයර් මාරු කරගෙන තියෙන්නේ. ඒක ගොඩාක් වෙන්නේ ඔය සම්ප්‍රදාන කුල බෞද්ධයා තුල. නමුත් සීලය කියන එක අලුතෙන් ඉගෙන ගන්න නැත්නම් මෙන ආගමක ඉඳලා මෙහෙට ඇවිල්ලා සීල් සමාදන් වෙච්ච කෙනෙකුට කියන්න තියෙන්නේ හැම ආගමකම එහෙම චර්යා පද්ධතියක් තියෙනවා. ඒ චර්යා පද්ධතියට වෙන ආගම් වල තියෙන කමාන්ඩ්මන්ට්ස් කියලා. මෞංකාර දෙවියන් වහන්සේ විසින් පටවන ලද්දා. නොකලොත් අපාගත වෙනවා. ਸਰවඥාන්සේ දීලා තියෙන කමාන්ඩ්මන්ට්ස් නෙවෙයි. ਸਰවඥාන්සේ අනක් දීලා නැහැ. හැබැයි පැනවීමක් තියෙනවා. බලට මොලේ තියෙනවනම් මෙන්න මේක සමාදන් වෙලා සිල් රකින්න. හැබැයි සිල් නොරැක්කොත් මං බලක් පායට යනවා කියලා ਸਰවඥාන්සේම අපා සහ මේ තාප කරන්නේ. ඒ නිසා මේ මේ සාසනයේ සීලෙට කියනවා අනක් නැති පනත් කියලා. ඥානවන්තයා ඒක අරගෙන සකිනවා. තව කෙනෙක් කියනවා නම් නෑ නෑ කවුරුත් මට කියන්නේ නෑ සිල් රකින්න කියලා බුදුහාමුදුරු කියලා නෑ කියලා එයාට නොරැගෙන ඉන්න පුළුවන්. ඒ කිසියෙත්ම සර්වචනසේ පටවන්නේ ඒ නිසා හිතාගන්න අපි කාට හරි සීලයක් පටවන්න ගියොත් ඔබ මේ සිල් රැකිය යුතු ඔබ මගේ දරුවා නිසා ඔබ මේ සිල් රැකිය යුතු මගේ ශිෂ්‍යයා නිසා ඔබ මේ සිල් රැකිය යුතු මගේ ගෝලයා නිසා එහෙනම් ඉතින් කවදා දෙන්නටම හරියන්නේ දෙන්නටම හරියන්නේ නැහැ. ඒ නිසා සීලය අපි හඳුරලා දෙන්න ඕනේ කාට හරි. මේ රැක්කොත් මේ ආනිසංශ නොරැක්කොත් මේ ආදීනව තියනවා කියලා බොහොම අපන්නකව. අපන්නකව කියලා කියන්නේ දැඩි මත දහරි වෙන්න එපා සීලය සම්බන්ධ. මොන විදිහින් හරි දැඩි මත දහරි වුණොත් සුඟාක් වෙලාට අත්තිකිලමතාන යෝගයට වැටලා දැඩි පීඩනයකට ලක් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා සීලේ තියාගන්න බුදුරජාණන්සේ සඳහන් කරන්නේ අවිපටිසාරත්ථාය ආනන්ද කුසලානි සීලානි උඹට සීලේ පිහිටියා නම් කුසල සීලේ විශේෂයෙන්ම විපිලිසරකම නැති වෙයි. අද වෙලා තියෙන්නේ සීලේ නිසා විපිලිසරකම් ඇති වෙලා. විශේෂයෙන්ම මෑණිවරුන්ගේ පැත්ත ගත්තොත් ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලා ගත්තොත් පුදුමාකාර විපිලිසරයක ගත කරන්නේ. ඒක පැවිදෙන්න ඉස්සෙල්ලා තිබුණට වැඩිය පැවිදුණාට පස්සේ පුදුම විපිලිසරකතියකට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා පැකිලෙනවා අනික් කෙනෙක් පැවිදි වෙන්න. ඇයි මේ ෂෝක් එකට මේ හොඳට පින් දහම් කරේට මනුස්සයා පැවිදි වුණාට පස්සේ මොකද්ද හිර කරගෙන. කඩුව කිල්ලවා. සීලේ නෙවෙයි ඒගොල්ලෝ මේක සීලබ්බත පරාමාස කරගෙන. ඒකට හේතුව මං හිතන්නේ මං කොච්චර සාධාරණද මන් දන්නේ මේ සීලය රැකලා සීලයෙන් ලැබෙන මේ විපිලිසරකම නැති බව සතියට ආයෝජනය කරන්න වෙන මොකද්දෝ එකට. භාවනාවේදී මේ පැවිදි උනේ සතිපට්ඨාන වඩණ්ඩයි කියන එක දන්නේ නැහැ. මොනවාදෝ දෙයකට ආයෝජනය කරනවා. ආයෝජනය කරපු ගමන් අර ගිහි කාලේ තිබුණු විවේකයක් නැහැ. පුදුමාකාර දඬු කන්දේ ගැහුවා වගේ වෙහෙසකටපත් වෙලා තියෙනවා. මට වෙච්ච වටිනාම දේ තමයි මම පැවිදි වෙන්න මාස අවුරුදු 8කට විතර ඉස්සෙල්ලා 9කට විතර ඉස්සෙල්ලා ඒ ගිහි භාවනා කණ්ඩියමකට හම්බෙලා කිව්වා කරුණා කරලා මේ කඩුව ගිල්ල වගේ මේ සීලෙ ගන්න එපා මේ සීලේ පාවිච්චි කරන්න තමන්ගේ සැප පිණිස විපිලිසරකම නැති කිරීම පිණිස ඒ නිසා සිල්පද කැඩුනයි කියලා පශ්චාත්තාප වෙන්නත් එපා සිල්පද රැක්කයි කියලා නම්බු වෙන්න යන්නත් එපා සීලේ නිසා වෙනදා හැපි හැපි ගිය ගමන ඍජු කෙලින් යන්න පුළුවන් නම් එච්චරයි සීල කියන්නේ. ඉතින් ඒක හරි අමාරු අර්ථකථනයක් වෙලා තියෙනවා අද කාලේ. මොකද හේතුව එක්ක මේක මිරිකලා අල්ලන. එහෙම නැත්නම් සීලේ නොසලකයි. ඒ අන්ත දෙකට වැටෙන්නේ නැතුව අවස්ථාවේ හැටියට ඒ සීලය රැක ගන්න යනකොට ඒ යෝගාවචරයට මේ සීලවන්තකම ඇතිකරනද භාවනා විදර්ශනා ඥාන වලට ඇති කරනට වැඩි කාලයක් ගන්න. සරුවචනාංශේ සඳහන් කරලා තිනවා යම් කිසි කෙනෙක් සෝවාන්ද නැද්ද කියලා මට බලන්න සෑහෙන කාලයක් ඇසුරෙන් තමයි මට කියන්න වෙන්නේ. ඒත් බොහෝ කල් ඇසුර කිරීමෙන්. එයාගේ හැසිරීමෙන් තමයි කියන්න පුළුවන්. ඉතින් උංගෝදනේ කියනවා මේ මල්ටිමීටරයක් දාලා වගේ කුත්තු කරලා බලන්න පුළුවන් වෙයි දැන් සෝවාන් වෙලාද දැන් සකදාගාමි වෙලාද දැන් අනාගාමි වෙලාද කියලා අපිට පුළුවන් වෙයි කියලා උංගෝදනේ කියනවා මේ මීටරේ තියාගෙන අපට දෙන්නේ නැතුව රංගගෙන ඉන්නවායි කියලා. එහෙම මීටරයක් නැහැ. මීටරේ තියෙන ඔබ එන්නෙන්න භාවනා කරනකොට ශිෂ්ටාචාර වෙනවා. එහෙම නැත්නම් සීතල ගතියකටපත් වෙනවාද? හැදියාවකටපත් වෙනවාද කියලා ඒකට කියන්නේ සාමාන්‍ය බුද්ධිය කියලා. විවහාර ඥාන. විවහාර ඥානේ එන්නේ එන්නේ කටේචෝල ඝර්ෂණي අඩු වෙලා, ගැටුම අඩු වෙලා, අසහනකාරී ගතිය අඩු වෙලා තමන් තමන් විවේචනය කරන ගතිය අතු වෙලා අඩු වෙලා අනු විවේචනය කරන ගතිය අඩු වෙලා මට අරක ලැබෙන්න ඕනේ මේක ලැබෙන්න ඕනේ කියන විප්ලව කිරීම අඩු වෙලා සීතලෙන් කතා කරන්න බලුවන් නම් සීලවන්තයි කියලා කියනවා. ඉතින් ඒක මම කියනවා විද්‍යාවට වැඩිය කලාවක් කියලා. පිරිසක් එක වැඩ කරනකොට ගැටුම අඩු කරගෙන ජීවත් වෙන්න පුළුවන් නම් හැදියාවක්. එහෙම නැත්නම් ශීලවන්තකමක්. ඉතින් අපි මේක කොහොමද පොඩියෙකුට දෙන්නේ කියලා හිතන්නේ. අපි මේක පටලවා ගත්තට පස්සේ අපි සීලවන්තකම මේ කඩුව කිල්ල වගේ හිර කරගත්තට පස්සේ අපි කොහොමද පොඩි දරුවෙකුට මේක දෙන්නේ? එහෙම නැත්නම් හැදෙන දරුවෙකුට දෙන්නේ කොහොමද? කොහොමද මේක අධ්‍යාපනයට එකතු කරන්නේ? කොහොමද ජීවන රටාවට එකතු කරන්නේ කියන එක රජ්ජුරුවන්ගේ බිස්නස් එකක් නෙමෙයි මේක. මේක දේශපාලනයට අයිති වැඩක් නෙමෙයි. දේශපාලනයෙන් බෑ සීල් රැකවන්න. නමුත් ඕනම කෙනෙකුට දන්නවනේ මේක ධනයක් කියලා. සීලේ රකින්න කෙනා නොබෝ කලකින් තේරුම් අරගන්නවා ප්‍රඥාව ලැබෙන්නේ සිල්වතාවට පමණයි. ඒක නිසා විද්‍යා දදාති විනය. ප්‍රඥාවන්තට විතරයි සීලෙ තියෙන්නේ. ඔලමුල කෙනාට සද්ධාව නැති සීල නැති කෙනා ඔය මොන්න සම්මාන ප්‍රඥා ලැබුණත් ඒ කාණ්ඩ ලිපි අල්ලගත්ත වඳුරා වගේ කපා ගන්න. උට තීරෙන්නේ ඒක පාලනය කරන්න. මොකද සීලෙන් තමයි තේරෙන්නේ. Taman හම්බෙච්ච මේ සියුම් උපකරණ පාවිච්චි කරන්න. මත ඒකයි අපි මේ වගේ වැඩමුළුවකට ආපුවාම ඔක්කොමලා අඩුම සීල තලයක පිහිටවන. මේ ළඟදිත් මයින් එක්කෙනෙක් අහලෙවල තිබුණා ස්වාමීන් වහන්සේ මේ මත්පැනට බැහි වෙච්ච කෙනෙකුට ඔබ වහන්සේට දෙන්න දෙන උත්තරේ මොකද්ද කියලා. මම කිව්වා ඇත්තටම අහිංසකයි මට දෙන්න උත්තරයක් නැහැ. අපි මෙතන ගන්නේ මත්පැන් බොන නොබන කට්ටිය විතරයි. නැත්නම් අපි මේවා වැඩමුළුවකට ගන්න අපි ඒගොල්ලෝ විතර ඇසුරු කරන්නේ. මම බීලා තියෙන හැබැයි ඇති වෙන්න බීලා නැහැ. ඒ නිසා මට අත්දැකීම් නැහැ. ඒ යුනිවර්සිටි යන කාලේ ලාවට වගේ බොන බොනකොට වමන යනවා මට. නැත්තම් මට මගේම අත්දැකීම් දෙන්න ඉඩ තිබුණා. ඒක මම ලේ වලට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා අපි මයි ළඟ නැහැ උත්තරයක්. අපි දෙන්නේ අටසිල් ලකින අයට විතරයි. ඉතින් ඒක නිසා මේ පිටිසට දැන් මේ බණහන පිළිසෙට සීලය පිළිබඳ මම කිසිම චෝදනාවක් කරන්නේ මොකද අටසිල් රකින්නවා කියන එක හරියට rahat වෙලා කරන්න පුළුවන් වැඩක්. ආවට ගියාට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. නමුත් මේ රකිද්දි මේ සීලය රකිද්දි ඒකෙන් කොච්චර දුක් කරදර ගන්නවද කියන එකයි සොරි කියලා හිතන වැඩි. කිසියම් කෙනෙක් ඒකට සතුටක් පේන්නේ නැහැ. මම අර ඊයේ දේශනා સમાප්ති කරද්දී මතක් කරා වගේ මේ පැයක් වාඩි වෙලා ඉනෝටේ මුළු පැයේම ශිල්ප දෙක කැඩෙන්නේ නැහැ නේ. වෙන කොහෙද මේ ලෝකේ තනක් තියෙන්නේ? මම මේ පැයක් සිල්පද කරන්නේ නැතුව හිටියයි කියන්නේ. දැන් මේ වැඩමුළුවේ තියෙන දවස් කාලය පුරාම බලන්න සතෙක් මරා ගන්න තටමැව්වත් හම්බ වෙන්නේ නැහැ වෙලාවක්. උත්සාහ කරලා බැලුවත් මදුරුවෙක් වරෙන් චප්ප කරලා චටස් ගාලා මරන්න ඒකත් නැහැ. මැස්සොත් නැහැ. ඒ නිසා සතුන් මරන්න හම්බ වෙන්නේ නැහැ. හොරකම් කරන්න හම්බ වෙන්නේ නැහැ. කවුරු හරි දම්බලා දෙන බතක් කන්න කාලනේ ජීවත් වෙන්නේ. ඇබ්බැහියට පොරොත් හොරකම් කරපේකටත් නැහැ. කාමීත්‍යචාරය කරන්නත් බැරි නෑ. සෑහෙන කරදර වෙන්න බෑ උකට. මේ තියෙන නීති පද්ධතිය හැටියට හරි අමාරුයි. බොරු කේලම් හිස්සජන පරිසජන කතා කරන තියා කතා කරන්නත් එපයි කියන. ඉතින් මේක ආඩම්බරයට කවුද ගන්නෙ? මේක කවුද මේ අපිට මේ මේ පරිසරය සකස් කරලා දීලා තියෙනවා කියලා. ඒ සීලය පිළිබඳ රකින්න මේකට තමයි ප්‍රඥාව කියන්නේ. මම උපසම්පදා වෙච්ච දවසේ මට මතකයි ඒ කෝට්ටේ දේවානන්ද ස්වාමීන් වහන්සේට කතාවක් කරන්න කිව්වා. ඒ ස්වාමීන් වහන්සේ උපසම්පදා අපේක්ෂකයන්ට උපසම්පදා වෙච්චයට කිව්වේ අපේ මේ ලොකු ස්වාමීන් වහන්සේලා ඇති කළ තියෙන මේ යෝගාශ්‍රම සංස්ථාව නිසා අපිට පව් කරගන්න ඉඩක් නැහැ. ඔක්කොම අරසා කරලා තියෙන. ඒ නිසා ඇවිල්ලා නිකන් හිටියත් පව් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒක සම්පත්තියනේ. ශාසන සම්පත්තියනේ. තව කවුරු හිතනවා මේක සිපිරි ගයක්. මේක හිර වෙලා කොටු වෙලා මොකටද? ওই කාලා බිල හිටපල්ලා කොයිලියට වෙලා කියලා කියන්න පුළුවන්. නමුත් මේ සීලයක තියෙන මේ සම්පත්තිකර අවස්ථාව තේරුම් අරගන්න. ඒකට පුංචි ප්‍රඥාවක් තිබිලා බෑ. මේ මේ සප්තාරිය දානවල අන්තිමට මගේ සාකච්ඡා කරන ප්‍රඥාව තමයි. නමුත් මේ සීලයක් රකින්න කෙනා ප්‍රඥාව නැහැ කියලා මම මේවැනි පිටිසකර චෝදනා කරනවා නම් චෝදනා කරන්නේ මේ පිරිස දැන් Taman රකින්න සීලේ කිසිම දවසක සතුට පිණිස අවිපිලිසර බව නැති කිරීම පිණිස පාවිච්චි කරන්නේ. ඒගොල්ල බොහෝ විට මේ සීලේ මෝඩ වඩිවකට අහුවෙච්චි ආයුධයක් වගේ අපහසුවටයි පාවිච්චි කරන්නේ. අපහසුර නෙමෙයික සතුටු වෙන්න ඕනේ. අපි කවුරු සන්තෝෂ කරන්න නෙමෙයි සිල් රකින්නේ. ඒ වගේම සිල්වත් පිරිසක් එක්ක ඉන්න හම්බ වෙනවා කියන එක ඔය අපි හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි. ඒක වටිනා බුද්ධ ශාසනයක විතරයි තියෙන්නේ. ඒ වගේම ඒ සීල් රකින්න කට්ටිය ඒ සීලයේ සමාධියකට ආයෝජනය කරනවා නම් ප්‍රඥාවට ආයෝජනය කරනවා නම් එයාට අනිවාර්යයෙන්ම සීලයේ පුද්ගලික වග වෙන්න ඕනේ නැත්නම් සමාධියක් ලැබෙන්නේ නැහැ. ප්‍රඥාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා එක එක්කෙනෙක් තම තමන්ගේ සීල ගැන වග වෙනවා නම් ඌට වෙඩිය තවත් මොකද්ද බ්‍රහ්ම ලෝකයක්. ඔකට තමයි බ්‍රහ්ම ලෝක කියන්නේ. ඔකට තමයි දේව ලෝක කියන්නේ. දේව සභා, බ්‍රහ්ම සභා වගේ. ඒ නිසා තමනුත් මේ සිල් ලකින අයට අනුග්‍රහ කරන්න ඕනේ. අනේ මේ වගේ පේසක් එක ඉන්න හම්බුණත් ඇති කියලා පුදුම සතුටක් ඇති කරගන්න. ඒ නිසා ඒ පැත්තරම තව ඩිංගිත්තක් කියන්න පුළුවන්. යම් කිසි කෙනෙකුට හිතෙනවා නම් මම ඊයට වැඩිය අද චිත්තක්ෂණ දෙක තුනක් සතිමත් කියලා. තව කාටට හිතෙනවා නම් මම ඊයට වැඩිය හුස්ම රැලි හතරක් පහක් වැඩිපුර අද බලන්න පුළුවන් සතියෙන් කියලා. තව කාට හරි හිතෙනවා නම් මට වෙන්නට වගේ පියවර හතරක් පහක් සතියෙන් ගත කරන්න පුළුවන් කියලා සීලය ගැන සැක කරන්න එපා. සීලය ගැන සැක කරන්නේ මොකද සැක කරන සීලෙක ඉන්න කෙනෙකුට එහෙම සතිය පාත්තන්න බෑ. සීලේ තරම්ම මේක කොනහනවා. මම මේ නැවතත් මතක් කරන්නේ මම මේ වැලිකඩ හිර ගෙදරට ගියාට පස්සේ එතන හිටියා මේ මරණ දඬුවම නියමෙච්ච 100 ගාණක් විතර මේ හිරකාරයෝ. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා භාවනා කරා. භාවනා කරාට පස්සේ අපි 10 දිනකට විතර ඇති වෙන්නේ එක්කෙනෙක් දීලා ඒ කට්ටිය එළිය තියෙන තියෙන ඉඩේ සක්මන් කෙරෙව්වා. ඊට පස්සේ පරියංක භාවනාවක් කෙරෙව්වා. ඊට පස්සේ දාණයෙන් පස්සේ ධර්ම සාකච්ඡා වෙලාවේදී හරි ලස්සන ප්‍රශ්න රාශියක් ඇහුවා මේ සක්මන් භාවනාව ගැන. එක මිනිස්සෙක් කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ මෙහෙමයි මේ භාවනාව කියන එක සිල්ලතුන්ට පමණයි අපි මිනිමරුවෝ අපිට කවදාවත් භාවනා කරන්න බෑ කියලා තමයි අපි හිතන්නේ. ඔබ වහන්සේලා අපිට බණ කියනවා උත්සාහ කරන්න කියලා. ඔබ වහන්සේ කෙලිම කියලා හිතනකොට ඔබ වහන්සේලා කියනවා. අපි එහෙම විශ්වාස කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ අපේ හිත දෙස් දෙනවා. මිනි මැරුවේ නැතත් උසාවියේ නිශ්චය කළා තිනවා අපි මරන්න ඕනේ කියලා. නමුත් ඔබ වහන්සේලා කියනවා ඒත් කමක් නැහැ. සීල මොක වුණත් උත්සාහ කරන්න කියලා. මට ඔබ වහන්සේට මේ කියන්න තුන මේකයි ස්වාමීන් වහන්සේ මගේ ජීවිතේ පළවෙනි වතාවට මම අද සක්මන් කරා. සක්මන් කරනකොට මම හිතාගෙන හිටියා වම තියෙනකොට වම දැනගන්න පුළුවන් නම් ඒ වෙලාවේ සතියෙන් ඉන්න බව මම දන්නව නම් මම දන්නවා ඒ චිත්තක්ෂණේ සීලය තියෙනවා කියලා. හිතන්නේ ස්වාමීන් වහන්සේ වම තියලා වමේ ඉන්න බව දැනගෙන දකුණ තියෙනකොට මොනොත් මගේ දකුණත් සතියෙන් තියෙනවනම් මම දන්නවට ඇතිවෙච්ච සීලය දැන් දකුණ තියෙන එකටත් ගිහිලා තියෙනවා. ස්වාමීන් වහන්සේ පියවර හතරයි මන් තිබ්බේ මම රෝමෝත් ගමනේ වුණා ස්වාමීන් වහන්සේ. මට ඔබ වහන්සේට කියන්න හිතුණා ස්වාමීන් වහන්සේ මේ මිනිමරුව වුණත් අපට පියවර හතරක් එක දිගට සතිය පාත්තන්න උනා පස්වෙනි එක තියන්න ඉස්සෙල්ලම ඔබ වහන්සේට මේ කතා කරන හැටි ගැන මතක් කළා මගේ සීය කැඩුණා. ඔබ වහන්සේ කිව්වත් නැදත් මේ සීලය ස්ථාතික වෙන්නේ සතිය පැවැත්වීමෙන්. කවදාවත් අපි හිතුවේ නෑ මේ මම අපි ආනාපාන සති භාවනා කරලා තියෙන මේ ගැම්ම ආවේ නෑ ස්වාමීන් වහන්සේ. සක්මණින් ආවේ. සක්මණින් ආවේ මොකද හොඳටම දන්නවා වම තිබෙතියේ මම සමාදන් වුණා. දකුණ තිබෙතියේ මම සමාදන් වුණා වම දකුණ. වම දකුණ කියලා. පීවර හතර යනකොට අර තේරෙන්න පටන් ගත්ත මේ සීලේක වටිනාකම. ඉතින් ස්වාමීන් වහන්සේ අපි gedara හිටියත් අපිට මේක හම්බ වෙන්නේ අතුම් හොරකම් මිනි මරන්න නැතුව gedara හිටියත් අපිට හම්බ වෙන්නේ නැහැ. අපි මේ හිර ගෙදරට ආවට පස්සේ නේ ඔබ වහන්සේලා අපිට හම්බුනේ. gedara කියන්නේ හිරයක් නේ. ගෑණියක් ගන්නවා කියන්නේ හිරයක් ගන්නවා කියන එක දන්නවනේ ඒක. ඉතින් මයින් අහනවා කට්ටිය බැඳේ නැත්තේ අය කියලා. ඉතින් මං කියන්නේ කවුද කැමති හිරයක් ගන්න? කවුද කැමති හිරේ වැටෙන්නේ? මේ හිරේ වැටිච්ච කට්ටිය අපෙන් අහන්නේ. ඇයි සාමාන්‍යයෙන් බැඳේ නැත්තේ? ඒ නිසා ඒ හිරෙත් එකයි මේ හිරෙත් එකයි මේ සතියක තියෙන මේ සතිය වැඩිීමේදී අපිට මේ ධන සියල්ලම සද්ධා ධනය සීල ධනය සහතික කරගන්න පුළුවන්කම තියේදී අපි මොනවද කල්පනා කරන්න කියලා හිතන්න මොනවෙන්ද අපි මනින්නේ කියලා හිතන්න අපි කොච්චරක් Taman පිළිබඳව විචනාත්මකවද ඉන්නේ කියලා අපි කොච්චරක් Taman පිළිබඳව අනුකම්පා මෛත්‍රී නැතුවද ගත කරන්න කියලා ඒක සාමාන්‍යයෙන් සඳහන් වෙනවා ඔය ධම්මසංගණී අටුවාවේ සීලයකට යනකම් නැත්නම් නිත්‍ය සීලයකට යනකම් ඕනම කෙනෙක් සංසාරයට බැඳෙන බැම්ම තමයි තෘෂ්ණාව. අපි ගිහි ගෙදරට ඉන්න තාක්කල් කාමභෝගී වෙන තාක්කල් සංසාරයට බැඳෙන ඒක හේතු වශයෙන් සර්වඥාන්සේ පෙන්වන්නේ තෘෂ්ණාව. ඒකට කියනවා සමුදේ සත්‍ය කියලා. ඒක මම හිතන කොමල දාන්න. නමුත් දැනගත්ත හෝ නොදැනගත්ත එකක් මතක තියාගන්න සීලයට ගියාට පස්සේ අපි සංසාරේ බැඳෙන්නේ द्वේෂේ. ආයෙ තවදුරටත් තණ්හාවට බලපාන්නේ නැහැ. ඒ නිසා සිල්වතුන් භාවනාකාරයෝ අම්මු द्वේෂකාරයෝ. හොස්ත ළඟින් මැස්ස යන්න බෑ. මෛත්‍රී භාවනා කරන ලොට් එක පෙන්වන්න බෑ. බුදුම තදවිල්ලත් තදවිල්ල. මේ සතිය වඩන කට්ටිය ටිකක් පොඩ්ඩක් මෙලකක් තියෙනවා. මෛත්‍රී භාවන කෙනෙක් ළඟින් ගියත් අද වෙනවා. ඒ නිසා දැන් ඔයගොල්ලෝ ගෙදර ගියාට පස්සේ ඔයගොල්ලෝ ගෙදර ඉන්න අයට හොඳට තේරෙනවා මුන්ට දැන් තද වෙලා ඇවිල්ලා ඉන්නේ කියලා. මුන් දිගට භාවනා කරනවා හොඳයි කියලා ඒගොල්ලෝ අපිට ලියලා එවනවා. අනේ සාංශ දවස් 5න් ගෙදර යන්න එපා. දිගටම තියානින්ට ලුඟා පිංසිත් වෙනවා කියලා මොකද ඒ? මොකද ගිය ගමන් මේ අඳුර පාන්න පටන් ගන්නවා අඟ උස්සනවා මේ අපි අපි අහවල්ලු ඒ නිසා මේ සීල ශික්ෂාවට යනකොට අපිට ප්‍රධාන වශයෙන් බලපාන නුරුස්නා ගතිය. අපිට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ස්වයං විවේචනය. ප්‍රධාන වශයෙන් බලපාන්නේ අනුන් අපිට සිල් රකින්න දෙන්නේ නැහැ. අරයා මෙයාගේ වැරදි. ඒව නැත්තම් මේ ආණ්ඩුව හොඳ නැහැ. වැස්ස හොඳ නැහැ. කැස හොඳ නැහැ කියලා බාහිර දේවල් හොයන්න පටන් ගන්නවා. ඒ නිසා සිල් රකින්නකොට විශේෂයෙන්ම සීලක ඉඳලා සතිය පිහිටවනකොට මේ කරුණු හතර තේරෙනවා නම් මතක තියාගන්න සතිය වැඩෙනවා කියලා. මොකද්ද තේරුම් ගන්න ඕනේ මට නුරුස්නා ගතිය වැඩෙනවා නම් ඒ කියන්නේ සතිය වැඩෙනවා. මට මම පිළිබඳ විවේචනයක් කරනවා නම් කියන්නේ සතිය වැඩෙනවා. මේ මෛත් එක්ක ඉන්න කට්ටිය පිළිබඳව හොම්බ තැලෙන්න ගහන්න හිතෙනවනේ ඒ කියන්නේ සතිය වැඩෙනවා. ඉතින් කිසිම සහයෝගයක් නැහැ. ඔක්කොම නිකන් අවුල් කියලා තියෙන සතිය වැඩෙනවා. මේ කිසිම කෙනෙක් කවදාකවත් මේක කමඨාන් සුද්ධ කිරීමකදී හෝ සාකච්ඡාවදී මතු කරගන්න කැමති නැහැ. ඒ නුරුස්නා ගතිය හොඳට පේන්න පටන් ගන්නවා සීලයක් පටන් ගන්න ඕනම කෙනෙකුට එන දෙයක්. අපි ඒක ප්‍රසිද්ධිය සාකච්ඡා කරනවා. ඉතින් නොතිබිච්ච විදිහට මේ පොඩි දෙයකටත් අපිට කේන්තියන ගතිය එනවා. ඒ විපිලිසර වෙන ගතිය තියෙනවා. නමුත් අපි දැන් කාමීත්‍යචාරය කරන්නේ නැහනේ, සතුන් මරන්නේ නැහනේ, හොරකම් කරන්නේ නැහනේ, බොරු කේලම් හිස්සචන නැහැ. හිතේ විතරක් පැන නගිනවා. නුරුස්නා ගතිය. හිතේ පැන නගිනවා තමන් පිළිඳ විවේචන. හිතේ පැන නගිනවා අනුන් ගැන චෝදනා. හිතේ පැන නගිනවා පරිසරය හොඳ ගතිය. ඒක පරිඋත් ทาน මට්ටමේ විතරයි තියෙන්නේ. දැන් ඒක වීතික්‍රමණේ වෙන්නේ නැහැ. ඉතින් කුසල ඡන්දේ කියන අර වීතික්‍රමණය වෙන මට්ටමේ තියෙන කෙලෙස් දැන් පරිඋත් ทาน මට්ටමෙන් නැතර කරගන්න පුළුවන් වීම කුසලයක්. දක්ෂකමක්. හරිම අමාරුයි මේක තේරුම් කළ දෙන්න. මේ කාම ගුණයන්හි ගත කරන මිනිස්සයා භාවනාවට ආවට පස්සේ යට කාම ගුණ නෙමෙයි බාධා කරන්නේ කාම සංඥාව. ඒ තමයි පංච නීවරණ කියන්නේ නිසා කාම ගුණයන්ට වැඩිය හොඳයි පංච නීවරණ. කාම ගුණයන් අයින් කරන්න බෑ පංච නීවරණ අගය කරනකම්. කාම ඡන්දය අගය කරනකම්. ඒ වගේ තමයි සීලයට ගියාට පස්සේ Tamanට තේරෙනවා වෙනදට වැඩිය නීති පද්ධතියක් පටවගෙන ඉන්න නිසා මට මේ නුරුස්නා ගතිය එනවා. ඒ නුරුස්නා ගතිය එනකොටම මේක සතියෙන් ආව එක. සතිය තියෙන නිසා තියෙන එකක් කියලා ගත්තොත් එයාට තේරෙන්න පටන් ගන්නවා දැන් සතිය තියෙන බාට යම් යම් ලකුණු හිත gedara ආව බවට යම් යම් ලකුණු තේරෙන්න පටන් අරගන්නවා. ඒක සාර ඒක සාරිපුත්‍ර ස්වාමීන් ටිකක් ගැඹුරින් විස්තර කරනවා. මම හිතන්නේ මීට වැඩිය ඒක දේශනාවේ අගට දැම්ම නම් හොඳයි. යම් වෙලාවක Tamanට දුක්ඛ සත්‍ය වැටහෙනවා නම් ආ චතුරාර්ය සත්‍ය පළවෙනි එක පෙළෙන ගතිය, තවන ගතිය තේරෙයි කියලා. Tamanට මේ ඉඳගෙන ඉන්න ඉරියව්වම පෙළෙන ගතියක් තියෙන. පෙළෙනවා කියන්නේ කුල්ලක දාලා පොළනවා වගේ. තවන ගතියක් තේරෙනවා ගින්නක දාලා තවනවා වගේ. අපි ඔය කෙහෙල් දැල්ලක් තවන්නේ, බත්තම්මන්නේ, බත් බඳින්නේ. තවන ගතියක් තියෙන. ඔන්න ඕක තේරෙනවා නම් අපි ඔක නැති කරන්න යා කන්ඩිෂන් දානවා හෝ ඕඩිකොලොන් ගන්න එක නෙමෙයි කරන්න තියෙන්නේ. මේක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. මේක තමයි මම ඉගෙන ගන්න ඕන කරන්නේ. මේකෙන් පැනලා ගිහිල්ලා අපායට ගිහිල්ලා විඳිනවට වැඩිය හොඳයි මේ ජෝකෙදීම දුක්ඛ සත්‍ය තේරුම් ගන්න එක කියලා. ශීලක පිළිහිටියට පස්සේ සතිමත් වුණාට පස්සේ විඳ නැති තරම් මේ ශරීරයෙන් පුදුමාකාර වේදනා රාශියක් දැනීම් රාශියක් එන්න පටන් ගන්නවා. මොන තාලෙ තිබ්බත් විනාඩි 5 යනකොට නලියනවා. මොන අරමුණ දුන්නත් ප්‍රතික්ෂේප කරනවා. මේක තේරුම් අරගත්තා නම් මේක සීලේ ඉක්මවලා ගිය සත්‍යයක්. නමුත් ඒක තේරුම් ගත්තත් මේක තේරුම් ගත්තත් ප්‍රකාශ කරන්න අඩු ගානේ අනාගාමි මට්ටමටත් යන්න ඕනේ. මේ දුක්ඛ සත්‍ය වැටෙනකොට මට දැවින ගතියයි වැඩි, තැවිලි ගතියයි වැඩි වෙන්නේ, නුරුස්නා ගතියයි වැඩි වෙන්නේ කියන එක කාට හරි බය නැතුව කියන්න. පළවෙනි මාර්ග ඥානවලදී හිතෙන්නවත් නැතුළු මාර්ග ඥාන ලැබුවත් ප්‍රකාශ කරන්න බෑ මොකද එයා හිතනවා ඒක ලැජ්ජයි භාවනාවට බුද්ධ학මට වැරද්දක් වෙන්නේ නැති මගේ චරිතයට වැරද්දක් වෙන්නේ නැති නමුත් සරුවච්චන්සේ කිසි පැකිලීමක් නැති දුක්ඛාරි සත්‍ය ඉස්සරහින් තිබ්බනේ අනේ කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමකට කරන්න බැරි වුණානේ පළවෙනිම ආර්ය සත්‍ය දුක්ඛාරි සත්‍ය පුළුවන් නම් කාපම් බැන්නම් කාපම් භාවනා කරන එක න තේරුම් ගන්න එක හොඳට තේරෙනවා සීලය තමන් පටන් ගත්ත ගමන් නැත්තම් මේ අනක් නැති පණතක් තමයි පටවගත්ත ගමන් තමන්ට තේරෙන වෙනද තරම් ඒ සෙල්ලක්කාර ජීවිතය ගත කරන්න බෑ. එතකොට හැම පැත්තෙම ශික්ෂණය වීමක්, හික්මීමක්, අසහනකාරී ගතියක් තේරෙන පටන් ගන්න. එයා දන්න එක මං ඉල්ලලා ගත්ත එකනේ. ඒ අසහනේ ඉන්නා තාක්කල් මං සතියෙන් ඉන්නේ. ඒ දැවිලි තැවිලි දැනෙනා තාක්කල් මං සතියෙන් ඉන්නේ. සක්මන් කරනකොට කකුල් වල මස් පිටු තද වෙනවා, කකුල් රිදෙනවා, දණිස් රිදෙනවා. වෙන දවස්වල ඇවිදිනකොට බල්ලන්ට හැතැම්ම නැහැ වගේ කන ගාණක්වත් නැහැ. භාවනා කරන්න ගියාම කොක්කු වගේ. සක්මන් කරන වෙලාවේ එක කකුලක් උසලානේ කකුල තියාගන්න බුදු අම්මේ. ඒක නිකන් අර නීල් ආම්ස්ට්‍රොන් ඉස්සල්ලාම හඳේ අඩිය තිබ්බා. උග මට නම් එක මේ පියවරක් නමුත් මනුස්ස ජාතිය ඉදිරිපින්මක් මේක කිය. තරංග අමාරුයි. ඒ අමාරුව අපි ලබලගත්තේ අපි ඉල්ලලා ගත්තේ අකයි. මේ සීලය කියන එක මෙව අපි ප්‍රසිද්ධියේ සාකච්ඡා කිරීමෙන් තමයි මේවට තියෙන කෝල ගැපි අපි අයින් කරන්නේ. අර තියෙන කෝඩු ගැති අයින් කරලා සතියෙන් යුක්තව ඇවිදින්න ගියාම බොරු කකුල් කාරෙක් වගේ. කොක්කු වගේ. ඊට ලැජ්ජ වෙන්න හොඳ නැහැ. ඒක මේ නිඳ කරන්නත් හොඳ නැහැ. මොකද එතකොට තේරෙනවා කවදාද එහෙම ගිහිල්ලා ගිහිල්ලා අනායාසින් ඇවිදින තැනට එනවා. ඒ විදිහට තමයි අපි මේ ශික්ෂාව මේක නම් ඇත්තටම සීල ශික්ෂාවට වැඩෙන ප්‍රඥා සමාධි ශික්ෂාවට. එනිසා මේ සීලය තමන් සමාදන් වෙනවා කියලා එකට අපි කියන්නේ. සමාදන් වෙච්ච ගමන් හැම මොහොතකම තමන්ට වැටහෙනවා සීලයක් නැතුව ජීවත් වීම සහ සීලයක් ඇතුව ජීවත් වීම කියලා සීලයක් ඇති බව වැටෙන්නේ හැම වෙලාවෙම නුරුස්නා ගතියකින්. ඒ නුරුස්නා ගතියම සතියට අරමුණක් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් නිමිත්තක් කරගන්න පුළුවන්. දැන් අපිට තට්ටේ අත ගෑවෙනකොටම හීනෙන් හරි ඕ පවිදිලා කියලා තේරෙනවා. දුරු ජීවරු දකින්නකොටම එහෙම නැත්නම් නිදාගත්තට පස්සේ දන්නේ නැහැ පැවිදුණාද කියලා දන්නේ නැහැ. මොකද හිත පැවිදි වෙන්නේ නැහැ නේ. මන්නේ හුඟාක් වෙලාට හීන පේන්නේ ගිහි හීන. බැරි වෙලා හරි ඔළුව කහන්න ගියම ආ නෑ තට්ටේ දැනනකොට දන්නවා නෑ මේ සීලයක් තියෙනවා පැවිදි වෙලා. ඔබ බාර ගනින් මේ. ඊට සිවුරු දකින්නකොට තේරෙනවා මේ කහ පාට ඇඳගෙන ඉන්න නිසා සිවුරක් ඇඳගෙන ඉන්න නිසා මේ සීලයක් වෙන්නේ. ඉතින් ඒක ආඩම්බරයට තියාගන්නවා. යම් කිසි කෙනෙකුට පැවිද්ද අකමැති නම් උකට ලීනම් සිවුරු අරින්න ඕන ඒ දෙකම මහා නින්දාවක්. ඒ වගේ තමයි ඔය සුදුරෙද්දක් හඳන බාපණයක් දාගත්තට පස්සේ අපි සලකුණක් තියෙනවා. ඉතින් උඟ දෙනෙක් ඒකට කැමති සමහර කැමතිත් නැහැ. නමුත් ඒක මේ සමාදන් රකින්න සීලේ නිසා මට ලැබෙන ආනිසංශ විපිලිසරකම නැති බව. එහෙම නැත්නම් අවිප්පටිසාරත්තාය කියලා. ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කරනවා සීල ලකින අයට මේ සීලවතෝ භික්කවේ සීලවන්තස්ස න චේතනාකරණීය අවිපටිසාරෝ මේ uppajjatu uti මහනි සිල්වතාට සීලවන්තයාට මගේ හිතේ විපිලිසරකම පහළ නොවේවා කියලා හිතන්නවත් දෙයක් ඇත්තේ නැහැ. හරි සීලේ තියෙනවා නම් විපිලිසරකම ඉන්නේ නැහැ. ඒ නිසා විපිලිසරකම එනවනම් සීලෙන් ඒක සීලබ්බත පරමාශයක් වෙනවා. විපිලිසරකම නැතුව මම හිටියට වැඩිය මම සිල්ලොතුන්ට කිට්ට වෙනවා ධර්මයට කිට්ට වෙනවා මගේ වැඩේට ලේනවා කියලා තමට වැටහෙනවා නම් එනං හිතත හැකි මගේ සීලේ වැඩෙනවා ඒ නැත්නම් මට සීලේ පිහිටලා තියෙනවා කියලා. ඉතින් මේකට තියෙන ලේසිම ලේසි කියන එකත් වැරදි. බාර දෙන්න පුළුවන් තමයි සතිමත් ඉන්න චිත්තක්ෂණ ගාන වැඩෙනවා නම් දවසක. සතිමත් ඉන්න චිත්තක්ෂණ ගාන වැඩෙනවා නම් පරියන්කේදී සත්‍යමත් ඉන්න චිත්තක්ෂණ ගන්න වැඩෙනවා නම් සක්මනේදී ඒක හොඳම සාක්ෂියක් තමයි සීලේ තියෙනවා කියලා. කායින්වත් අහන්න යන්න එපා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මම දැන් ඉන්නේ සතියෙන්ද කියලා මොකෙන්ද අපි ප්‍රත්‍යක්ෂණය කරන්නේ? කොහොමද අපි දන්නේ? සතියෙන් ඉන්නව වෙන එක නෙවෙයි ප්‍රශ්නේ. මම දැන් සතියෙන් ඉන්නවයි කියලා සැකහැර දැනගන්නේ කොහොමද? එහෙ නැත්නම් පිරිසිඳ දැනගන්නේ කොහොමද? ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද කියන එක කියලා දෙන්න බැරි තරම් ගැඹුරු දෙයක්. ඒක නිසා යෝගාවචරය කොයි වෙලාවක හරි සත්‍යමත් වීම විතරක්මදී සත්‍යමත් ඉන්න බව දන්න වෙලාවේ එයාට හම්බ වෙනවා සත්‍යමත් වීමේ ආනිසංස වගේ මගේ සීලය දැන් තහවුරුයි. මගේ ශද්ධාව තහවුරුයි. ඒ නිසා ඉබේම Tamanda ලකුණු දෙක තුනක් ලැබෙනවා සත්‍යමත්ව ගත කරන හැම වෙලාවෙම සද්ධාවේ වර්ධනයක් ක්‍රමික වර්ධනයක් සිදු වෙනවා. සීලයේ ක්‍රමික වර්ධනයක් සිද්ධ වෙනවා. ඒක නිසා ආයේ කෙනා මල් මාලයකට මල් ලැබුණා වගේ නවගුණ වැඩක් ගන්න කරනවා වගේ තේරුම් ගන්නවා චිත්තක්ෂණ ගන්න වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න සීලානුගහිත ලැබෙනවා කියන. සීලයට අනුග්‍රහයක් වෙනවා කියලා සතියේ. ඉතින් එහෙම සතිමත් වෙන්නේ නැතුව නැත්තම් සිල්වන්තව ඉඳලා භාවනා නොකර හිටියොත් එයාට ප්‍රත්‍යක්ෂණය කරන්න ක්‍රමයක් නැහැ. මෙච්චර ගාණක් සිල්ලක් ගෙන හිටියා මෙච්චර ගාණක් පැය ගාණක් හිටියා දවස් ගාණක් හිටියා කියලා කිව්වට ප්‍රත්‍යක්ෂණය කරන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා භාවනා කරන එකනට මේ ආර්ය ධනයන් ලැබෙන්න ලැබෙන්න එතන මෙතනම එතන එතනම යෝජනා ස්ථිරත්වයක් වෙනවා. ඒක තමයි අපි මේ භාවනා කමටහන් සුද්ධ කිරීමෙන් ඒ යෝගාවචරයට මේක තේරෙන්න අරිනවා. Taman වෙනදට වැඩිය මේ ගැන විශ්වාසයෙන් ආත්ම විශ්වාසයෙන් දයන්නේ නැත්තම් එන්නේ එන්නේ විපිලිතර වෙන ගතිය. දෙකට දෙතෑවර වෙන ගතිය, එහෙම නැත්නම් අන්‍ය විහිිත වෙන ගතිය වැඩෙනවා නම් ඒක තීරුම් අරගන්න සද්ධාවේ අඩුකම්. එහෙම නැත්නම් මේ සීලයේ ප්‍රයෝජනේ සලකලා වැඩ ගන්න දන්නේ නැතිකමක් නිසා මේක සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා ඒක කෙරුවටමදී ඒක උරගා බැලීමේ ක්‍රමය. ඒක Tamanටම Taman තීරුම් ගැනීමේ ක්‍රමය දෙන්නෙකුට සමාන නෑ. තම තමන් ඒක තීරුම් අරගන්න ਸਰවඥන්සේ පුළුවන් තරම් උත්සාහ කරලා දීලා තියෙනවා. ඒ සිල්වන්තයාට සිල්වන්ත වීම ඉදිරි ගමනට පහසුවක් කරලා දෙන්න. නමුත් මේ එnde ende ende සාසනය අවුරුදු 2600ක් යන්න යන්න ඒක හරි සංකර වීමක් වෙලා තියෙනවා. මේ සීලයට ආසන්න කාරණා වශයෙන් පෙන්වන්නේ පවට බය සහ පවට ලැජ්ජාව. අපේ ජීවිතේ අපිට කවදාකවත් පවුන කර ජීවත් වෙන්න බෑ. පව් කෙරේ. නමුත් මේ පව් කරනකොට ඒකට බයක් ලැජ්ජාවක් ඇති කෙනෙකුට විතරක් ගැලවීමේ මාර්ගයක් තියෙනවා. පවට බයක් ලැජ්ජාවක් නැති මනුස්සයාට මොනම මොන බේතක් කෙරුවත් හරියන්නේ නැහැ. ඒ නිසා සීලය නිසා බය ලැජ්ජා ඇති වෙනවද? බය ලැජ්ජා නිසා සීලය ඇති වෙනවද කියන එක සමත භාවනා විදිහට යන කෙනා හිතනවා සිල් රකින්නකොට තමයි බයලජ්ජාව ඇති වෙන්නේ කියලා. ඔත් විපස්සනා පැත්තෙන් බලනකොට බයලජ්ජා ඇති කෙනාට විතරයි සීලයක් රැකෙන්නේ. ඒ නිසා මේ දෙක අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙන දෙයක්. ඒක නිසා යම් කිසි කෙනෙකුට පවට ඇති බය සහ ලැජ්ජාව කියන එක මෙන්න මෙහෙම භාවනා ලෝකයේදී පෙන්වලා දෙන්න පුළුවන් ඒක ටිකක් assume වෙන්න ඉඩ තියෙන නිසා විචෙන්ට ලක් වෙන්න ඉඩ තියෙනවා හිතන්න අපේ හිත අපි භාවනා කරන වෙලාවේ දන්නවනම් මම හිත තියන්න ඕනේ මේකේ කියලා එහෙම නැත්නම් මම හිත තියන්න ඕනේ ඉරියව්ව කියලා දාන්න එහෙම නැත්නම් භාවනා කරනකොට පරියන්කේ ඉන්නකොට මගේ හිතේ තියන්න ඕනේ ආනපාන කියලා දාන්න. එහෙම නැත්නම් පිම්බි මෑ කිලිම කියලා දාන්න. ඒක හොඳට කරලත් තියෙනවා. දැන් මගේ හිතම මේ ඉඳගෙන ඉන්න ඉරියව පාත්තාගෙන යනවා. එහෙම නැත්නම් ආනපාන කරන එක න ආනපානේ පාත්තාගෙන යනවා. එහෙම නැත්නම් පිම්බි මෑ කිලිම මුල් ධානය යන කෙනා යනවා. කොහොම ඉන්නකොට හිතන්න හිත සද්දයකට ගියා පිට. එතකොට පිට ගිය බව දන්නේ නැහෙනි. අපි මේ හිතක ඉඳපු අරමුණට වැඩිය සද්දේ අභිරමණය කරනවා හෝ ද්වේෂ කරන නිසා ඒකට හිත යනවා. ඊට පස්සේ ඒකෙන් ආයෙ හිතවිලි වලට යනවා. ඊට පස්සේ ඒකෙන් සාම වේදනාවට නිසා මේක වටබලල්ල යනවනේ. යනකොට භාවනා කරන කෙනාට සාක්ෂි වෙන්න පුළුවන් එක තැනකදී තේරෙනවා දැන් මම භාවනාවේ නෙවෙයි ඉන්නේ කියලා. මගේ හිත අගෝචර භූමියක් ගිහිල්ලා. මගේ හිත අනාරක්ෂිත තැනක ඉන්නේ කියලා. අපිට බවක් බයක් සහ ලැජ්ජාවක් පහළ වෙනවා. එහෙම නැත්නම් හිරියොතක් පහළ වෙනවා. ඒක මම කරන දෙයක් නෙවෙයි භවනා කරන කරගෙන කරගෙන යනකොට හිත පිට ගියාට පස්සේ හිත කතන්දර ගොතන ඇත්ත තමයි හිත නන්නත්තරන ඇත්ත තමයි නෝ නන්නත්තරලා කොතනකදී හරි තේරෙනවා මම මේ ඉඳගෙන හිටියේ ඕකට නෙවෙයි සිල්ගත්තිය ඕකට නෙවෙයි මේ ආවේ ඕකට නෙවෙයි කියලා අන්න ඒ ඇති වෙන ගතියට අපි බයලජ්ජාව කියලා කියනවා දැන් ඉන්නේ නුහුරු තැනක අගෝචර භූමියක කෙලස් භූමියක කියලා ඒ බයලජ්ජාව ඇති වුණාට පස්සේ පමණයි එයාට ආපහු Tamanට ගෙදර එන්න පුළුවන්කමක් හම්බ වෙන්නේ. බයලජ්ජාවක් නැති කෙනා, ඒ කියන්නේ සතිය පිටලා නැහැ, භාවනාවක් නෙවෙයි ඉන්නේ. අපි ගෙදර ඉන්නකොට වෙන දේ හිතන්නේ. හිත යනවා රෝන්දේ. කවදාකවත් අපිට හිතක් තියෙන බවක්වත්, හිතවිලි තියෙන බවක්වත්, සද්ද ඇහෙන බවක්වත් නැහැ. මොකද එන කම්මලින බල්ලට එන ගැව්වට ගාණක් නැහැ නේ. වැද ඉන්නේම කචකචේනේ. සද්දේනේ. මේ ශබ්ද ප්‍රශ්නයක් නැහැ. හිතුවයි හිතවිලි හිතුවයි කියලා ප්‍රශ්නයක් නෑ. නමුත් භාවනා කරනකොට අපි අඳුන්වා දෙනවනේ යම් ආචාර නීති පද්ධතිය. ඒ නිසා අපිට හිතෙනවනේ වෙලාවක නම් මං වාඩි වුණේ ඕකට නෙවෙයි. මගේ හිත පිට ගියයි කියලා. අන්නේ වැටහෙන වැටහීම හිත නියම ගෝචර භූමියේ නෙවෙයි. අජ්‍යත්ත ගෝචර අරමුණේ නෙවෙයි තියෙන්නේ කියලා වැටහීම අසත්පුරුෂයා ලැජ්ජාවට බය කරන්නේ කනගාටුවට ගන්නවා සත්පුරුෂයා මේක ප්‍රමෝදයට හේතුවක් කරගන්න. සත්පුරුෂයා දැනගන්න දැන් මගේ හිතේම ඇතුළෙන්ම තියෙනවා ගතියක් පිට යනවා ගියාට පස්සේ පිට ගිය බව දැනගෙන ඒක මට මතක් කරලා දෙන්න පුළුවන් යාන්ත්‍රණයක් තියෙනවා කියලා. අසත්පුරුෂයා මේකට කනගාටු වෙනවා. අනේ මගේ හිත පිට ගියයි කියලා. ඉතින් බලන්න කොච්චර කාලයක් යයිද කෙනෙකුට පිට ගියාට පිට ගිය බව දැනගන්න එක හොඳ එකක් කියලා තේරුම් ගන්න. එහෙම නැත්නම් මේ බයලජ්‍ය දෙක ධනියක් කියලා තේරුම් ගන්න. පිට ගිය බව දැන් ඉන්නේ මම පවේ. මං ඉන්නේ නුහුරු තැනක. මං ඉන්නේ අගෝචර භූමියක. අනාරක්ෂිත තැන කියලා දැනගන්න එකම අසත්පුරුෂයා බයක් ඇති කර ගන්නවා ලැජ්ජාවක් ඇති කර ගන්නවා ආත්ම නිෂේධනයක් ඇති කර ගන්නවා හීනමානයක් ඇති කර ගන්නවා කොච්චර කාලයක් භාවනා කරන්න වෙයිද? හිත පිට ගියාට පස්සේ පිට ගිය බව දැනගන්න එක තමයි වටිනාම දේ ඊට පස්සේ විතරයි අපට පිළියම් කරගන්න. ඒක නිසා ਸਰුවචනංශේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් අපි ගිය වැඩමුළුවේත් මතක් කරගත්තා රස්සාවක් හොයාගෙන ගමකට යන. Tamange ගම අතහැරලා. ඒ ගමේ රස්සාව ඉවර වෙලා හෝ ඉවර කරන බෑ තව ගමකට යන. ඒකෙන් තව ගමකට ගියාට පස්සේ දැන් මෙයාට ආපහු ගෙදර එන්න ඕනේ. එතකොට එයා දැනගන්න ඕනේ මම දැන් ගෙදර නෙවෙයි ඉන්නේ කියලා ඊට පස්සේ ආපහු කොහොමද අර ගමෙන් ගමට ගෙදර එන්නේ වගේ මගේ හිත ආනාපානෙ තමයි ඉන්න ඕනේ ඊට පස්සේ සද්දෙට ගියා. සද්දෙන් හිතවිල්ලට ගියා. හිතවිල්ලෙන් වේදනාවට ගියා. එතෙන්දි දැනගන්න. ඊට පස්සේ කොහොමද මේ ආපහු තමන් හිටපු තැනට එන්නේ? එනකොට යාට ආවඟ ගියමඟ කියන්න පුළුවන් වෙන්නේ හිත පිට යාම් පිළිබඳ පශ්චාත්තාප නොවන කෙනාට විතරයි. හිත පිටේ හැම පිළිවෙඳ පශ්චාත්තාප වෙන එකනට කෝරස් කටේවත් අත දාගන්න බෑ. එයා කමට අහන්න බුණ දෙනවා අනේ ස්වාමීන් වහන්සේ හිත පිට යනවා ඒකට මොකද කරන්නේ? සද්ද ඇහෙනවා ඒකට මොකද කරන්නේ? හිතවිලි එනවා ඒකට මොකද කරන්නේ කියලා චෝදනා ලයිස්ට්ුවක් හදනවා. මිස දැන් හිතවිලිවක ඉන්නකොට හිතවිලි ඉන්න බව දැන ගැනීම ධනයක්. හිතවිල්ලක ඉන්නකොට හිතවිල්ල බව දැන ගැනීම භාවනා ප්‍රතිඵලයක්. අනිවාර්යයෙන්ම මයි ළඟ තිබිය යුතු එකක් කියලා මම තියනවායි කියලා කල්පනා කරන්න පුළුවන් නම් අපිට තේරෙයි මේ ශද්ධාව sorry සමා වෙන්න මේ හිරියොතප් කියන දෙක ධනියක් බව තේරෙන්නේ හිත පිට ගිය වෙලාවේදී පිට ගිය බව දන්නවනේ. ඊට පස්සේ ඒ පිට ගිය බව දැන ගැනීමට දැන් නూరు තැනක ඉන්නේ වැරදි තැනක ඉන්නේ. මේකට සතුප්පාදේ කියලා බුදුරජාණන්සේ පාවිච්චි කරා. දැන් මෙයාට සතිය පිටලා කියන උඹ ඉන්නේ පීවර මෙච්චර ගානකින් අරමුණින් ඈත කියලා. අන්නේ සතුප්පාදේ තමයි බයලජ්ජාවේ ප්‍රධානම ලක්ෂණය. මේක අම්මා අප්පා දීප එකක් නෙවෙයි අපිට. අපිම පුරුදු කරලා පුරුදු කරලා අරමුණ හඳුන්ලා දීලා අරමුණෙන් පිට ගියාට පස්සේ පිටේ ඉන්න බව දැන ගැනීම. ඒ නිසා මෙහෙම ප්‍රකාශයක් කරන්න පුළුවන්. අරමුණේ ඉන්නකොට අරමුණේ ඉන්න බව දැන ගැනීමත් ඒත් සතියක්. අරමුණෙන් පිට ගියාට පස්සේ පිටේ ඉන්න බව දැන සතියක් කියන මේ දෙක ගත්තොත් වැඩි කුසලතාවයක් තියෙන්නේ අරමුණෙන් පිට ගියාට පස්සේ පිටේ ඉන්න බව දැනගන්න සතිය කියන එක තමයි මෙතන තියෙන විපස්සනා. එතකොට අපිට ඒ පිට බව පිට ගිය බව දැනගන්න පුළුවන් වෙන්නේ පවට ඇති බයසා ලැජ්ජාව නිසා. ඊට පස්සේ ඕන පිළිවක් කරන්න පුළුවන් අපව ගෙදර එන්න. නමුත් ඒක කනගාටුවට ගත්තොත් මේක ධනයකට නෙවෙයි අහුවෙන්නේ අපට. මේක අපිට ණයකට මේක අපිට හන්නේ අරියාදුවකට නිසා භාවනා කරන කෙනා ඒ කමඨහන් වාර්තාව අහනකොට යාට තේරෙනවා මේ ආර්ය ධනය ධනයක් විදිහට ඒගොල්ලෝ ගන්නවද එහෙම නැත්නම් ඒක අරියාදුවට ගන්නවද ඒක හරියටියට යොදා ගන්න පටන් අරගත්තොත් තමයි තේරෙයි මිතුආක්කල් සංසාරේ අපි මේක හම්බෙලා නැතුව නෙමෙයි හම්බ වුණාට ඒක හතුරෙක් වාගේ අරියාදුවක් වාගේ ઈච්ඡා බංගත්වයක් වාගේ හීනමානයක් වාගේ සැලකුවා දැන් තේරුම් අරගන්නවා පවට බය සහ ලැජ්ජාව කියන දෙක මගේ දැන් පද්ධතියෙම තියෙන නිසා පිට යනකොට මට ලකුණක් හම්බ වෙනවා මට දැනුමක් හම්බ වෙනවා මට ඉඟියක් හම්බ වෙනවා අන්නේ ඉඟියට වෛර කරන්නේ නැතුව ඒක කුසලයකින් නැත්නම් දක්ෂව වාර්තා කරපු දවසේ බහන විශාල බිම්මක් පයින් වහන විශාල බිම්මක් පයින්නවා. මට වැරද්ද වැරද්ද වශයෙන් දැනගැනීමේ ශක්තිය දැන් තියෙනවා කියලා. එතකොට තව දුරටත් බාධාව බාධාවක් නෙවෙයි බාධකේ සාධකයක් බවටපත් වෙනවා. මෙතනින් තමයි යෝගාවචරය කමඨහන තමන් විශ්ීම තමන් සුද්ධ කරගන්න තැනට. එහෙම නැත්නම් තනියෙන් භාවනා කරන්න පුළුවන් ලයිසන් එක ගන්න හේතු වෙන්නේ. ඒක නිසා යෝගාවචරයට පුළුවන් වෙන්න ඕනේ මේ තමන්ගේ වැරද්ද වැරද්ද වශයෙන් දැකීම. තමන්ගේ අඩුපාඩු අඩු වාසන දැකීම බුදුහාමුදුරන්ගේ ගුණයක් වශයෙන් සතියේ ගුණයක් වශයෙන් අප්‍රමාදයේ ගුණයක් වශයෙන් මෙතෙක්කල් භාවනා කරපේකේ ගුණයක් වශයෙන් මිස මේක අරියාදුවක් ඉඳගත්කම මගේ හිත පිට නොයා ඉන්න ඕනේ කියලා වගේ මේ බහූබූත ඔලිය තියාගන්න නැතුව වැඩ කරන්න පටන් අරගත්තොත් තේරෙනවා මේ වගේ සාමූහික කමඨාන් සුද්ධ කිරීමක ඉඳගෙන හිටියත් ඇති කියලා. මොදාව කෙනෙක් මේ ප්‍රශ්නේ නගනවනේ. දන්න කෙනා නගනවනේ. එතකොට ඒක නිවැරදිව විනිශ්චය වෙනකොට අනිත් එක්කනට ඉබේම කමඨාන සුද්ධ වෙනවා. ඉබේ නැත්තම් අපි කරන්නේ සදාකාලිකව මේ ආර්ය ධනයන්ඩ නඩුවක් කරගෙන ආර්යාදුවක් කරගෙන හතුරෙක් කරදෙන කරගෙන වසාගෙන ජීවත් වෙන එක. ඒ නිසා මේ සත්ත ආර්ය ධනය ආර්ය ධනයක් වෙන්නේ මේ සතිචෛතසිකේ තියෙන කෙනාට විතරයි භාවනා කරන කෙනාට විතරයි කියලා කියතයි. අනික් කෙනාට වෙන්නේ මෙව්ව නෙවෙයිනේ ධනෙ කියලා කියන්නේ ඩොලර් නෝට්ටු හතරක් මිනි මුතු ඒවටනේ අපි ධනෙ කියලා තියෙන්නේ. මේක තේරුම් අරගන්න මේක හුදු ලයිස්තු කටපාඩම් කිරීම විතරක් නෙවෙයි භාවනා කරනකොට බලන්න හිත පිට යන්නේක වළක්වන්න කාටවත් බෑ. හිත පිට ගියාට පස්සේ කොච්චර ඉක්මනට හිත පිට ගිය බව දැනගන්න පුළුවන්ද? ඒ වගේම මම මේක දැන ගැනීම පශ්චාත්තාවයක් කරගන්නවාද? ඒ වගේම ගිය පාරේ මේ මේකෙන් මේකට ගියේ කියලා කියන්න පුළුවන්කම තියෙනවනම් ඒක හරියට අරමුණට හිත දාලා අරමුණේ සටහන් ආකාර කියනවා වගේ. ඉතින් මේක උඟාවක් වෙලාට උදව් වෙනවා පුබ්බේ නිවාසානුස්සති ඥානෙ ලබන්න. හිත පිට ගියාට පස්සේ ආපහු ආපු පාර දාන්න. ඒ නිසා අපි මෙතෙන් දෙන්න ඉස්සලා ගියාත්ම කොයිද හිටියේ. ඊට ඉස්සලා කොයිද හිටියේ කියලා තර්කයෙන් හරි අල්ලන්න නම් කලබල වෙන්න නරකයි. මොකද යන හැමතැනම ලකුණු තීතිය අපි යන්නේ. ඒ නිසා අඹව එන්නේ තේ ලකුණු දිගේ. ඒ නිසා අපි කවදා හෝ හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙන වුණොත් අපිට ඒ දැන ගැනීමේදී ඇති වෙන පශ්චාත්තාප නිසා ඇති වෙන ගැළඹීම නිසා ඒ කෙනාට අර එන්නේ පාර හොයා ගන්න බැරි වෙනවා. ඉතින් ඒක තමයි යෝගාවචර කරන කියන්නේ. ඒකට යෝගාවචරයට දොස් කියන්න නරකයි. මොකද මේ අභ්‍යාසයක් අපි කවදාකවත් පාඩම් පන්තිකාරී විශ්වවිද්‍යාලේ දීලා නැහැ නේ අපිට. අපිට කියලා තියෙන වැරදුනාට පස්සේ ඉසాత බඳගෙන අඬන්නනේ. ඉතින් ඒකට වෙන්නේ මොකද්ද? අලිමන්ති වට හරක් අර ගිනගත් ගින්නට පිටු දැම්මා වගේ වෙනවා. ඒ නිසා උත්සාහකරනද හිත පිට ගියාට පස්සේ ඒක දැනගන්න ගතිය මේ බයලජ්‍ය දෙකේ මූලික කෘත්‍යයක් අන්නේ දැන ගැනීමට වෛර කරන්න එපා. ඒ දැන ගැනීමට හිත පිට යවන්න උත්සාහ කරන්නත් එපා. හිත පිට යම් ගිය වෙලේ යම් වෙලාවක ඒක දැනගන්න පුළුවන් ශක්තියක් තිබුණා නම් ඒක අපි මේ ජීවිතේ හම්බ කරන ලද උත්තරම භාවනාවේ ප්‍රතිඵලයක් විදිහට සලකන්න. පුළුවන් නම් තමන්ගේ දරුවෙකුට ඒක කියලා දෙන්න. තමන් අනුගමනය කරන කෙනෙකුට කියලා දෙන්න. ඒකට මේ මිනිස්සයා කවදාවත් තමන්ට සාප කරගන්න කෙනෙක් වෙන්නේ නැහැ. එයා නිවැරදි කිරීමේ ප්‍රතිඵලයට වැඩනවා. ඒ නිසා ඉතින්දි බයලජ්ජා නැතුව වසංගම් යනවට වැඩිය බයලජ්ජාව ඇති කරගෙන කම්පනෝයි ගත කරන්න පුළුවන් නම් ඒක සති බලයේ බවට මහා ශක්තිමත් බලයක් බවට පත් වෙනවා. ගොඩාක් පැතිරුණාට පස්සේ ඒක වෙන අයට බෝ වෙන ලෙඩක් බවට සංක්‍රමණික රෝගයක් බවටපත් වෙනවා. තමන්ගේ වැරද්ද බාර ගන්න කැමති මිනිස්සයා ඕනෙම සභාවක නායකත්වයක් ගන්න. ඕනෙම જાතියක් මෙහෙවනවා. මෙතෙක් ලෝකේ පහළලා තියෙන හැම වීරවරයෙක්ගේ කතාව කියලා බලන්න. එයා පටන් ගන්න කතාව තමන් අතින් වෙච්ච වැරදි ටික කියලා. ඒක නොකිය මේ සුද්ධවන්තකම් ලියන්න පටන් අරගන්න මිනිස්සු විතර කට්ට කයිරා ටික වෙට්ට පිටතල જાතියක් නැහැ ලෝකේ. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ තමන්ගේ ස්වයන් ලිඛිත චරිතාපදානය ලිව්වා. මොකද වෙන කෙනෙක් ලිව්වා නම් මේක සුද්ධවන්තයට ලියන්නේ. අපෝ ලොකු ස්වාමීන් පව් කරන්නේ නැහැ කියලා. ලොකු ස්වාමීන් කරපුවා ටික ලියලා තියෙනවා. ඉස්සලාම කෙරුවේ කලුකොන්දයාවේ පඤ්ඤාසී කරාමතු. ලොකු සේවයක් කරපු කෙනෙක් උන්වහන්සේ ස්වයන් ලිඛිත චරිතාන එන්න ලොකු පොතක් ලිව්වා. ඉතින් කිව්වා මේ කට්ටිය හිතන විදිහ මේ මම සුදු අඳුන් වලින් හදපු එකක්වත් ප්ලැටිනම් වලින් හදපු එකක් රත්තරන් වලින් හදපු එකක් නෙමෙයි මයිලක මෙන්න මේ අකුසල් තෝගයක් තිබුණා. ඒක මම හෙලි කරනවා. ඒ හෙලි කිරීමම ගුණයක්. ඒක එන්නේ මේ පවට ඇති බය සහ ලැජ්ජාව ඇති උනාට පස්සේ ඒකට අපි වෙච්ච හැම අත්තරක්ම අපිට ආඩම්බරයක්, අලංකාරයක් වෙනවා. මොකද අපි වසංගණ්ඩ යන්නේ. බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා තථාගතප්ප වේදිතස්ස තථාගත වේදිතා තථාගතප්ප වේදිතස්ස ධම්ම විනයෝ විවටෝ විරෝචති නපටිච්ඡන්නෝ මහණේ තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මේ හරිනම් මේක හෙලි කරන්න කරන්න බබලන වැව්වොත් මේක යටපත් කරොත් කුණු වෙනවා ඒ නිසා මේ භාවනා කරනකොට බයලජ්ජා හරහවෝ සීලය හරහ කරන්නේ අපේ ළඟ තියෙන මේ යටිපහුවලා තියෙන වැරදි ඉස්මතු වෙන්න දෙනවා අර සති චෛතසිකයට සාපේක්ෂව ඒකට ආධාර කරන ධර්ම තමයි මේ ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, බයලජ්ජාව සහිතව අපි කටයුතු කරනකොට අපි ඔක්කොම එකම අභිමතාර්ථයක් ඇති නැත්නම් එකම න්‍යායපත්‍යක් ඇති පිරිසක් වඩටපත් වෙනකොට අපි අපේ නෑදෑයින්ට වැඩි පුදුම සම්බන්ධයක් ඇති කරගන්නවා. අපි අපි එක්කන සාක්ෂි වෙලා අනිත් එක්කනට පව් සමා කරනවා. අනිත් එක්කන ප්‍රසිද්ධිය කියනවා මට මෙන්න මේ මේ දේ උණයි කියලා. අනිත් එක්කන කවදාකවත් අපිව වැරදියට යොදා ගන්න. එයා දන්නවා අපි මේ අඤ්ඤමඤ්ඤ වචනයනේ අඤ්ඤමඤ්ඤ වුට්ඨාපනේන කියලා සරුවච්චන්සේ සඳහන් කරනවා එකිනෙකාට එකිනෙකාට මේ මතය හෙලි කිරීමෙන් සහ එකිනෙකා එකිනෙකා ඔසවා තැබීමෙන් තමයි අපි මේ ගමන යන්නේ. ඒ නිසා මේක ධනයක් බවට පත් වෙන්න නම් ඒක සතිය හරහා බලන්න ඕනේ. බලලා ඒක ධනාත්මක විදියට ඒක ධනයක් වෙන විදියට කල්පනා කරුවේ නැත්තම් මේ කරුණ අපිට තමන්ම තමන් විවේචනය කරගෙන අත්ති කිලමතාන් යෝගයට වැටලා ඇඹුල් වෙලා තිත්ත බවටපත් වෙන්න ඉඩ තියෙනවා. ඒක නැති කිරීම තමයි නිවනට මෙපිට අපිට තියෙන නිවන. අපි මෙතෙක් කල් අපි විවේචනය කරගත්ත දේවල් හෙලි කර ගැනීම ශ්‍රද්ධාවන්තයාට ලේසි. ශීලවන්තයාට ලේසි. බයලජ්ජා තියෙන එකනට බොහොම ගැඹුරින් ඒක තේරෙන පටන් ගන්නවා. ඒ නිසා භාවනා කරන්න කරන්න තවදුරටත් මේ සීල දෙනාට ඒ තමන්ගේ බයලජ්ජා බයලජ්ජා වශයෙන් තේරුම් ගැනීමේ ඥානයේ සා කුසලතාවයේ පහළ වේවා කියන ප්‍රාර්ථනාවයි අද දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.